අවසරයි ගෞරවනීය සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද එළඹිච්ච බ්‍රහස්පතින්දාවක් අපි මේතික නිසරණවනේ ඉහළ ප්‍රතිපතා කරන ධර්ම දේශනාව සඳහා අවස්ථාවක් සිදුවම දෙනායේ ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ගෝපිසෝ සේකෝ අපත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේ මම්පත්තේ මානෝ විරති සෝපි සුතං සුතතෝ අ비ජානාති සුතං සුතතෝ අ비ඥාය සුතං න මඤ්ඤති සුතස්මින් න මඤ්ඤති සුතතෝ න මඤ්ඤති සුතං මේති මඤ්ඤති සුතං නාබි නන්දති තං කිස්ස හේතු පරිඤ්ඤාතං තස්සාති වදාමි තී කෞරණීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වටිනා පාඨය ශ්‍රීමක පාඨයේ උද්දෘත කරේ උපුටා ගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදිලා පසුව මජ්ක්‍ධිම නිකාය කියන පොතට සංගීතකාරක ස්වාමීන් වහන්සේ දා විසින් ඇතුළත් කරලද ඒ මූලපරියාය සූත්‍රය. ඒකට සබ්බ ධම්ම මූලපරියාය කියලා සඳහන් කරනවා. ඒකේ ත්‍රිවිධ ශික්ෂාවම ත්‍රිවිධ ශාසනයම සඳහන් වෙන නිසා. ඉතින් ඒකදී සරුවචන් වහන්සේ ලෝකයේ පිළිබඳව ਸਰුවඥ විග්‍රහයක් ඉදිරිපත් කරනවා 24 ආකාරයකට ඒක අනික් අයගේ දැන ගැනීම සඳහා රහතන් වහන්සේ නමක් ඒක කොහොමද දකින්නේ? රහත් මඟට පිළිපන් කෙනෙක් කොහොමද දකින්නේ? එහෙම නැත්නම් සාමාන්‍ය අන්ධ පෘථග්ජනයා කොහොමද දකින්නේ කියලා අර 24 ආකාරයේ වට්ටම් හතරකින් වාටි හතරකින් විස්තර කරනවා. කාට හරි අනුමාන වශයෙන් හරි තේරුම් ගන්න අවශ්‍යතාවය නිසා. ඉතින් අපි ඉස්සරවනේ මේ වගේ ප්‍රාස්පතින්දාවක් පාස හම්බ වෙන අවස්ථාවල් වල මේ වෙනකොට ඒ පෘ탁ඥයේ දකින්න පලන පෙනෙන ඇති හැටි විස්තර කරගත්තා. ඒ සූත්‍රයත් අනුව ඉදිරියට ගමන් කිරීමේදී දැන් අපි ඉන්නේ සීක අවස්ථාවේ නැත්නම් ඒ රහත් මඟට පිළිපන් එහි හික්මෙන කෙනෙක්ගේ පැත්තෙන් බලනකොට ඒ ලෝක දෘෂ්ටිය සරුවඥ ලෝක දෘෂ්ටිය එක එක අන්ත අනු අපි සලකා බලනවා. ඉතින් අපි කියපාර දැකීම කියලා මේ අපිට තියෙන ඉන්ද්‍රිය බද්ධ ඥානයේ රූප සතහන් සහ සෝත ප්‍රසාදය මුලිච්ච වීමේදී ආපాతගත වීමේදී එකිනෙකට මූණ දෙන වේලාවක යම් හේකින් විඥානයේ එතන ලඟුන් ගත්තොත් අපි බලන්නෙක් බවටපත් වෙනවා අන්නේ බලන්නෙක් බවටපත් වෙනකොට පෘ탁ජනේකට වැඩිය සීක පුද්ගලයාගේ තියෙන වෙනස මොකද්ද සීක පුද්ගලයා බැලීම තුල තවත් දැක්මක් දකින්න පෘ탁ජනයා බලන තාලෙට නෙවෙයි ඒකත් දැකලා මම දැන් ඊට වෙනස් බව මම හික්මෙන්නෙක් බව මම සංවර වෙච්ච කෙනෙක් බව මට යම් ප්‍රමාණික බයක් ලැජ්ජාවක් තියෙන බව මේ ඔක්කොටම මුල් වෙච්ච සතියක් මට තියෙන බව දැකින වාරයක් පාසා යාට කුළු ගැන්වෙනවා ඇඟෙනවා දැනෙනවා යම් හේකින් බලන වෙලාවේ දකින්න වෙලාවේ මේ සතිය නැතිුණා නම් මේ බය ලැජ්ජාව නැති වුණා නම් මේ ඉන්දිය සංවරේ නැති වුණා නම් මේ හික්මීම නැති වුණා නම් එයා හිතා ගන්නවා මට තරම් නැහැ. මම මේ වෙලාවේදී මට මේ බැලුවට බල බව දැන ගන්න බැරි වුණා. ප්‍රතිමත් වෙන්න බැරි වුණා. පරිජව නැති වුණා. ඉන්දිය සංවරේ නැති වුණා. හික්මීම නැති වුණා කියලා ඒක හරිය වෙලාවත් එක්ක සංසන්දනයකුත් ඒ පුද්ගලයාගේ ඇතුළත සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අපි යාට වෙනම නමක් තානවා සීක හික්මෙන කෙනා එහෙම නැත්නම් සංවරයේ පතන කෙනා යාගේ ඇතුළතින්ම දැන් ස්වයං විවේචනයක් එන්න පටන් අරගන්නවා. අන්නේ විදියට සීක භාවය සෝතාපට්ටි මාර්ගයට පිළිපන් තැනත්තාගේ පඩම් අරහත් ඵලය දක්වා දිගටම සඳහන් කරනවා. මේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නේ රහත් ඵලයටපත් වෙන්න මේ පිටේ ඉන්න ඔක්කොම අපි සීක කියන නමට දානවා. ඒවල බොහොම වොමනාවෙන් හික්මෙනවා. ඒකේ තියෙන සුවිශේෂත්වය තමයි ඇතුළතින් එන හික්මීමක්. ඒක මේ කවුරුත් රවට්ටන්න කරන දෙයක් නෙවෙයි. ඇතුළතින් එන හික්මීම. ඉතින් ඒ නිසා මේ පුද්ගලයා ඇතුළත වගවීමක් තියෙනවා. සදාචාරාත්මක වගවීමක් තියෙනවා. ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා යම් ප්‍රමාණයකට. ඒ වාගේම බයලජ්ජා දෙකක් හිටලා තියෙනවා. අන්න එහෙම ඒ නමුත් ඒකේ නා මේ මම දැන් සීක පුද්ගලයෙක් කිය මය තුල සතිය තියෙන අය මය තුල බයලජ්ජාව තියෙන අය මය තුල ඉන්ද්‍රිය සංවරයක් තියෙන අය කියන එක නොදැනින් ඉඳී තියෙනවා. ඒකයි එතන තියෙන වෙනස. නමුත් සරුවත්යන් වහන්සේ එවැනි පුද්ගලයෙක් පිළිබඳ මත ප්‍රකාශ කරනවා. මේ පුද්ගලයා ඔය ඔය බෝට්ටුවේ ඉන්නේ. නමුත් එයා දන්නේ නැහැ සමහර විටක මම පෘථග්ජනයේ වෙනස් බවක්. මම රහතන් වහන්සේගේ වෙනස් බවක්. මම ඉන්නේ මේ අතරමැද සීක අවස්ථාවේ බව දන්නේ නැහැ. මොකද මේ පුද්ගලයාට මේ සත්‍යමත් වීම පවා තාම සම්පූර්ණ නැහැ. ඉක්මීමට හම්පිරුනේ නැහැ. බයලජ්ජාව සම්පූර්ණ නිසා තක්කුමුක්කු මනසක හිටින්නේ අපි ඒකට කියනවා සදාචාරවාදී කියලා. සර්වඥාන්සේ පුද්ගලයා තුළ තියෙන මේ ගතිය දැකලා ඒ පුද්ගලයාට කමටහනක් වෙන විදියට, ඒ පුද්ගලයාට අත්ලක් වෙන විදියට, ඒ පුද්ගලයා ගමන් කරන මාර්ගයට ආලෝකයක් වෙන විදියට ඒ පුද්ගලයාට මේක හෙලිදරව් කරනවා. එතකොට පුතත්ජනයටත් ඒ හෙලිදරව්ව අඩු ගන්න කියවලා අහලා තේරුම් ගන්න පුළුවන්. මේ සීක පුද්ගලයාටත් පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි පොඩ්ඩක් අර ස්වාමීන් වහන්සේට ආසන පනවන්න. එහෙම නැත්නම් ඒ කෙනාට අරහත්ත්වයට යන්න පාරකුත් මේකේ සැලසෙනවා ਸਰවචන්නාංශගේ මහා කරුණාවත් තියෙනවා. අන්න මේ විදිහට මේ සබ්බදම්ම මූලපරියාය සූත්‍රය දේශනා කිරීම හරහා ඒ කෙනාටමත් පාරක් සැලසෙන අතර අපටත් ඉතින් පරිබාහිර හෝ ඒ ගත කරන කාටත් මොකද්දෝ දිරිගැන්වීමක් කරනවා. මේකට අපි ධර්මය කියලා කියනවා. ඉතින් ඒ අනුව අපි ගිය පාර බලන අවස්ථාවක දිඨ කියන සංකල්පයේ මත දත යුත්ත සීක පුද්ගලයේ දෘෂ්ටි කෝණයෙන් බලලා දත යුත්ත කල්පනා කරා. දැන් අද අපිට ඊගාට වෙලා තියෙන්නේ සුතය කියන එක. එහුම් කන් දීම මත. එතකොට අපි කනටයි එන්නේ. දැන් සිංහලෙන් කියන ඇහ කන වෙන්නයි හදාන්නේ. අපි ඔය නිසන්නවනේ ලොකු ශාන්ති අපවත් වෙච්ච වෙලාවේ දේ ළඟ තියාගෙන පන්දි ස්වාමීන් වහන්සේ සංඝය රැස් කරා. රැස් කළා කිව්වා මේ සක්විති પરම්පරාව මෙහෙම තමයි කරන්නේ. සක්විති රජුරෝ අවහ ප්‍රාර්ථච්චාම ඊගාව එකනපත් කරන්නේ දේහි ළඟ තියාගෙන කියලා. ඒක මම මේ හේමානන්ද නම මීතිකල නායකත්වයටපත් කරනවා. ඉතින් මීතිකල තිබුණේ ඇහැ දැන් කන උණයි කියලා. මොකද ලොකු සාන්තට ඇහැ පෙන්නේ නැහැ. හේමානන්ද සාන්තට කන ඇෙන්නේ නැහැ. <laughs> මීතිකල තිබුණේ ඇහැ දැන් කන උණයි කියලා. ඒ කියවන සම්සන්තර ඇහින්නේ ඉතින් ඒ වගේ දිත්තේ ඉඳලා සුතේට යනවායි කියලා කියන්නේ ඇහෙන් කනට මාරු වීමක් තියෙනවා. ඉතින් අපි එදා ඇති කරගත්ත මේ පදනම මත ඉඳගෙන අපි බලමු සරුවඥ විග්‍රහයෙන් තමයි යතරම් පටන් ගන්න. ඒ නිසා ඒක ටිකක් දෝෂ දාතෙන්ට ලක්ිය යුතුයි. අපි මොකද අපි ඉන්නේ සීක භූමියේ. මොකද හරි විචිතුරුයි. ඒක අපිට හරි අදාළයි. මිනිස්සු මේ අද මේ සුතය නිසා අහන දේවල් වැඩියෙන් අහපු නිසා කොච්චර පටලවාගෙන ඉන්නවද? මෙහෙම ජනසන්නිවේදනය නැති ইনফර්මේෂන් ටෙක්නොලොජි තිබුණ නැති කාලේ මෙච්චර පටලවිලි නැහැ. ලෝකේ බොහෝම සරලයි. දැන් නැහැ. දැන් අතන කියන දේ මෙතන ඇහෙනවා. හැබැයි එයා හිතන්නේ අතන කියන දේ වෙන්නේ කියලා. නෑ අතරමඟදී වෙන එකක් මාරු වෙනවා. අරයා කිව්වයි කියලා වෙන එකක් කිව්වේ. ඉතින් ඇහෙන්නේ වෙන එකක්. ඉතින් මේ නිසා තාක්ෂණය පුදුමාකාර සෙල්ලම් ටිකක් දානවා. නමුත් මේක දැනගත්තට පස්සේ පේනවා සරුවචාන්සේ සියල්ලටම උත්තර මේ සරුවචන විග්‍රහයේ සලසනවා ඉතින් අපි පෙත සකස් කරගන්නේ යෝපි බික්කවේ සේකෝ අපත්තමානසෝ අනුත්තර යෝගක්කේම පත්තේමානෝ විහෙරති. මහණෙනි ඒ සේක පුද්ගලයා අපත්තමානසෝ යාගේ සම්පූර්ණ මනස සීරසියක්ම වැඩිලා නැහැ. හැබැයි වැඩෙමින් පවතිනවා. අනුත්තරං යෝගක්ඛේම පත්තේමානෝ විහෙරති. අනුත්තර වූ යෝගාක්ෂම ക്ഷേමය. මේ යෝග කර්මයේ කෙලවර ප්‍රාර්ථනා කරමින් එහි හැසිරෙනවා. ඒ කෙනාත් සුතං සුතතෝ අ비ජානාති. යා දන්න මේ සුතය අහුම්කන් දීම සාමාන්‍ය ඥානකින් නෙවෙයි මඤ්ඤණාවකින් නෙවෙයි අභිඥාවෙන් දැනගන්න. විශිෂ්ට ඥාණයෙන් දැනගන්නවා. මේ සුතය පෘථජ්ජනයට අල්ලිම අවුලක් කටුකොහලක් උල්පීයක් කනට හීරීමක් නමුත් ඒ බුදු බුදුම ආසයි අහුම්කන් දෙයි. ඒ පුද්ගලයා විවිධ කර්ණ රසායන සංගීත වලට මත් වෙනවා සංගීතයේ ප්‍රිය නොකරන්නා අමනුස්සයෙකි කියලා කියනවා. සංගීත ප්‍රිය කරන්න ඕන. ඒක නැත්තම් රස දන්නේ නැති ගොරකෙක් කියලා කියනවා. ඒක ලියලා ඒකේ එදී සැදී පැහැදී යෙදී ගත කරලා අන්තිමට වහබීලා කරගන්නා වගේ දුකටපත් වෙනවා. සීක පුද්ගලයා දන්නවා මේ සුතේ තිබුණු පළියට දාගත්තට හිතසුව පිණිස මෙන්නේ නැහැ. සද්ධර්මයේ ඇහුවොත් හිතසුව පිණිස වෙනවා. අසත් ධර්මයේ ඇහුවොත් ඒ තරමටම හානි වෙනවා. ඒක නිසා බුදුන් පඬිසාජෙත් කියනවා අපේ කේම ලොකු සාජෙත් කියනවා යෝගාවචරව හැම කිනාගෙන් බණ අහන්න යන්න එපා. අහනවා නම් විපස්සනාට ගැලපෙන බණක් අහන්න නැත්නම් නාහා ඉන්නේක හොඳයි. මොකද බණ වාගේ જાතියක් මේ දවස්වල කියවෙනවා. මං කිව්වා මං මං කිව්වා කිය කිය කිව්වා වාගේ කියලා බුදුහාමුදුරු කනගාටුයි. දවසක් කුමාරතුමෝනි දාස මහත්තයා ගියාලු පාදලෝසක දාසක පොහොර වෙහෙරට යනකොට සෙනක ඔක්කොම බුදුගේ පූජා ඉවර කරලා බණහන් එකතු වෙලා. ඉතින් කුමාරතුමන් දාසේ යනකොට දොර අරිනකොටම බුදුගේ විශාල සුවඳ දුම් තොගයක් ඇවිල්ලා හුස්ම ගන්න බැරුව ගියා. ඇතුලේ පහන් ගොඩාක් පත්තුවල රස්නියලු. බුද්ධ පූජාවේ කූඹි ඇවිල්ලා වහලා මේසේ පුරා කූඹි හොළු. එළියට බැහැ ගන්න විදියක් නැතුළු මල් ආසනේ පිරිලාලු. ඉතින් බුදුරජාණන් ඉතින් ආයේ හිතවල බුදුහාමුදුරන්ට තියා මිනි මරුවෙකුටවත් මෙහෙම කාමරයකට දාලා දොර වහන්න වටින්නේ නෑනේ කියලා පතර අඩිය ගත්තා. එලිපැත්තෙන් පතර අඩිය ගත්තා. ඒ කාමරයක් ඇතුළ දාලා හඳුන් කුරු පත්තු කරලා පහන් පත්තු කරලා ඉස්සරහා කුඹියෝ වහලා බහින්ද වල්ලාසනේ කකුලවත් තියාගන්න ඉඩකුත් නැහැ. ඊට පස්සේ ඒවලු බුදුහාමුදුරු ඒවලු මොකද කුමාරතුංග කියන්නේ. ඊට පස්සේ කළු ස්වාමීන් වහන්සේගේ මේ සාරුවංචන් වහන්සේ කෙනෙකුට තියා වන සිව්පායකටවත් මෙහෙම අපරාධ කරන්න වටින්නේ. කාමරේට දාලා දොර වහලා ගිහිල්ලා. උසසේ බුදුහාමුදුරු කියන කුමාර තුමෝ මම දුෂ්කර ක්‍රියා කරපු හැටි ඔබ දන්නවනම් ඕක මට ගාණක් නැහැ. මම අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරපු හැටි දන්නවනම් මට ඕක ගාණක් නැහැ. නමුත් අර අර පන්තලේ හාමුදුරු අර බණ මඩුවේ මං කිව්වා මං කිව්වා කියන පච ඇහෙනකොට නම් හිතට අමාරුයි කිව්වා. අද එහෙම එකක් වෙලා තියෙනවා. මේ සුතේ කියන එක අපි දන්නේ නැතුව අහුම්කම් දුන්නොත් ඒ තරම් හානිය සිදු කරනවා. ඒ නිසා සීක පුද්ගලයා ඇසිය යුත්ත දන්නවා. නැසිය යුත්ත දන්නවා. ඒකට අභිඥාව කියලා කියන එකට කියනවා විශිෂ්ට ඥාණයෙන් දන්නවා කියලා. ඉතින් යන්නේ විශිෂ්ට ඥාණයෙන් දන්න නිසා ඒ කෙනා සුතං මාමඤ්ඤි මේ ඇහූ දේ මඤ්ඤනා කරන්න එපා. මේ ඇහිච්ච දේ මත වමාරා කණ්ඩ එපා. හපහපා ඉන්න එපා. එහෙම නැත්නම් තණ්හාමාන දිට්ඨිය වලින් මේක පටලවා ගන්න එපා. පඹ ගාලේ පැටලිච්ච පඳු පඹේ ඊවලෙක් වාගේ පටලවා ගන්න එපා මේ ඇහිච්ච දේ මත. ඒ වගේම සුතස්මින් ඒ ඒක භූමිය කරගෙන ඒ මත ඉඳගෙන ලෝකෙ දිහා බලන්න යන්නත් එපා. තමන් අසුවිරු ඥාන මත ඉඳගෙන ලෝකෙ දිහා බලන්න යන්න එපා. ඒක දැනගන්න ඇසුවිරු ඥානයක් විතරයි. ඊට වඩා විශිෂ්ට ඥාන ගොඩක් තියෙනවා. ඒ නිසා ඒක බුම්මස් බුම්මාර්ථයෙන් සත්‍යමේ විපත්තියට දාලා ගන්නත් එපා. ඊගාට සුත්තතෝ සුත්තයෙන් ලෝකේ මනින්න යන්නත් එපා. අපි දන්නට එකෙන් ලින්දට වැටි ගෙම්බා ලිංග ලින ගැන හයියෙන් කතා කරන්න වගේ ඌ දන්නේ මේ ලිංග ලිම්මැඩියෙක් බව. ඒ වගේ සුත්තය පදනම් කරගෙන කතා කරන්න එපා සුත්තයෙන් කතා කරන්න එපා සුතං මේති මඤ්ඤති මේ මම අසවල් තරම් අසුවිරු ඥාන ඇති කෙනෙක් කියලා මේ සුතමේ ඥානෙ ඔටුන්නක් කරගන්නත් එපා. කටු ඔටුන්නක් කරගන්නත් එපා, කාඩ්බෝඩ් ඔටුන්නක් කරගන්නත් එපා. ඒ දැනගන්න මේ සුතය මේ තියෙන්නේ කියලා. මොකද ඊට එහා තියෙනවා විචින්තාමේ ඥානෙ, ඊට එහා තියෙනවා භාවනාමේ ඥානෙ. ඒත් එක බලනකොට සුතේ තමයි අද ලෝකේ දැනුම මනින තැන. ඒ නිසා ඒ දැනුම ඒ තැන තියෙනා මිස උනාට වැඩිය පුවා දක්වන්න යන්නත සුතං නාබිනන්දති. මේ සුතය අභිනන්දනය කරන්න එපා. අභිවදනය කරන්න එපා. අජෝසනය කරන්න එපා. ඇත්තට සාමාන්‍ය තැන්වල පද තුනම තියෙනවා. නාජෝස තිත්තටි නාභිවදති නාභිනන්දති කියලා. මෙතන නාභිනන්දති තියෙනවා. මේ අහපුදී අභිනන්දනය කරන්නත් එපා. ඒක අනුන්ට කියා පාණ්ඩ යන්නත් එපා. අභිවදනය කරන්නත් එපා. නාජෝස තිත්තටිට රිංග ගන්නත් එපා. මම මේ ටික අහලා තිනවා මේකයි සත්‍ය අනික් සියල්ල බොරුයි කියලා වගේ රිංග ගන්න යන්න එපා. ඉතින් එතකොට මේ සුතයේ කොච්චරක් අපි මල පැනලා ඉර පැනලා කතා කරනවද? එහෙම නැත්නම් සුතේ නැති නිසා පශ්චාත්තාප වෙනවද? එහෙම නැතුව සුතේ සුතේ වශයෙන් සලකලා හරියට මධ්‍යම ප්‍රතිපදා පිටන්නේ කොහොමද කියන එක බුදුජානකසේ මෙතන මා මඤ්ඤි මඤ්ඤනා නොකරව කියලා සීක පුද්ගලට විතරක් විධාන ස්වරූපෙන් කියන. පෘථග්ජනන කවදාකවත් පුද්ගලයන්ට විධාන කරන්න යන්නේ නැහැ. මොකද එයා තාම බුදුජානසකේ පිහිටලා නැහැ. රහතන් වහන්සේට විධාන කරන්න යන්නේ කරන දෙයක් නැහැ රහතන් වහන්සේ වැඩ ඉවරයි. නිසා බුදුජානසයේ යම් වෙලාවක හසුරවන්න යනවා නම් ආමඤ්ඤ කියන පදයෙන් හෝ මේ ශේක පුද්ගලයාට විතරයි ඒකත් සමහර තැන්වලදී බුදුජානසයේ සඳහන් කරනවා සෝවාන් මාර්ගඵලය ලැබුණාට පස්සේ මම ඒක කියන්නේ යන්නෙත් නැහැ. එයාටම බාර දෙන වැඩි. එතෙන්ට යනකම් නම් බුදුහාමර වෙන පැවිදිච්ච නිසා බුද්ධං සරණං ගච්ඡාමි කියපු නිසා බුදුජානන්සේ පොඩ්ඩක් හචර වීමට වගකීමක් බාර ගන්නවා. ඒත් බාරගන්නේ ප්‍රඥාවන්තයන්ගේ විතරයි. ඒ නිසා අන්‍ය තීර්ථයෙන් බනිනවා බුදුජානන්සේ තමන්ගේ ගෝලෙන්ට විශේෂ කළ සලකනවා. ගෝල නොවිච්ච අය වෙන් කළ සලකනවා කියල. ඒකට හේතුව මොකද? ওই සුද්ධ ලියවිල්ල අදහන කට්ටිය manussකමක් ආත්මයක් තියෙනවායි කියලා බාරගන්නේ සුද්ධ ලියවිල්ල පිළිගන්න අය විතරයි. අනික් කට්ටියට ආත්මයක් නැහැ. වෙන කෙනෙක් මරුවට ප්‍රශ්නයක් නැහැ. සුද්ධ ලියවිල්ල පිළිගන්න කෙනෙක් නම් මරන්න එපා. මොකද එයාට ආත්මයක් තියෙනවා. අන්න ඒ වගේ ගතියක් බුද්ධ ධාතනේ තියෙනවා. බුදු ධානසේ තමන්ගේ ගෝලෙින්ට වැඩිපුර සලකනවා. ඒ ගෝල භාවය පිළිගන්න කැමති, සීක භාවය පිළිගන්න කැමති නැති කෙනෙකුට බුද්ධ ධානසේ එච්චර උපදෙස් දෙන්න යන්නේ ගල්ලුට වපුරලා වැඩන්නේ නෑනේ. සරුබිමකේ පාය වපුරන්න. ඉතින් එතන බුද්ධ ධානසේගේ ආමන්ත්‍රණය තියෙන ඥානවන්තයා. සීක පුද්ගලයෙකුට ඉන්න වෙන්න බෑ ඥානවන්තෙක් නැතුව. ඉතින් ඒ කෙනාට බුද්ධ ධානසේ මාමඤ්ඤය කියලා වචනයක් පාවිච්චි කරනවා. මඤ්ඤණා නොකරව ඇසු දෙයි මඤ්ඤණා නොකරව ඇසු දෙයින් මඤ්ඤණා නොකරව ඇසු දෙයෙහි මඤ්ඤණා නොකරව ඇසු දෙය මගේයි මඤ්ඤණා නොකරව මේක අභිනන්දනය කරන්න එපා මොකද ඇසු දෙය අභිනන්දනය කරන්න ගත්තොත් ඊගා චිත්තක්ෂණයට අපි අලුත් වෙන්නේ අපි ඒකට අර වමාරා කෑමක ජීවත් වෙනවා පරණ කුණක අතීතේ කකා ජීවත් වෙනවා ඒ නිසා අපිට ඊගාව චිත්තක්ෂණයට අලුත් වෙන්න තියෙන නැවුම් වෙන්න තියෙන ඒ අවස්ථාව මේ චිත්තක්ෂණයේ ඇසූ දේ නැවත නැවත කල්පනා කිරීමෙන් අතන්දර ගෙතීමෙන් එහෙම නැත්නම් කියනවනම් වමාරා කෑමෙන් අපි ඊගා චිත්තක්ෂණේ සවනාස්ති කරගන්න. ඒක නිසා පුළුවන් නම් කාට හරි සුතේ සුතමත්තම් භවිෂ්‍යති. ඇසූ දේ ඇසූ පමණින් නතර කරන්න පුළුවන් නම් අපිට ඊගා චිත්තක්ෂණයට පුළුවන් නවමු වෙන්න. තිරියන් වෙන්න. අලුත් වෙන්න අපිට බෑ. ඒ මොකද අපේ කුප්පිය පිරලා තියෙන්නේ. ඊගා චිත්තක්ෂණයේ තියෙන සද්ධර්මයට ඉඩ නෑ. මේක පිට. අපිට පුළුවන් ද අපේ භාජනේ හිස් කරගන්න. එහෙමනම් ඊගාට එන චිත්තක්ෂණේ තියෙන සද්ධර්මයට ඉඩ තියෙනවා. මොකද ඊගාට එන චිත්තක්ෂණේ එච්චර කෙලෙසිලා නෑ. මේ දැන් තියෙන කෙලෙසිච්ච චිත්තක්ෂණ වැඩි හොඳයි. ඒකට අපිට ඉඩ නෑ මේ හිත පිරීලා තියෙන්නේ. සුතෙන් පිරීලා, දිත්තේන් පිරීලා, මුතෙන් පිරීලා, විඥාණයෙන් ඥාතෙන් පිරීලා. මේක හිස් කරගන්න නම් අඩු ගන්න මෙතන කියනවා සුතය වමාරා කකා අනානා පටලවා ගන්න එපා. ඔක ඇහුණා, ඒකණින් ඇහුණා, මේකණින් ගියා වගේ ඊගාව චිත්තක්ෂණයට පිරිසුදු වෙන්නේ කියලා. ඉතින් මේක හරි අමාරුයි පොතේ ගුරාලට. මේක අමාරුයි මේ සුත්තමේ ඥානය ගැන මහා ලුකොට හිතන අයට. සර්වඥාන්සෙත් නිසි තැනක් දීලා තියෙනවා සුතමේ ඥානෙට. ඒකෙන් තමයි ඥානෙ පටන් අරගන්නේ. ඊට පස්සේ චින්තාමේ ඥානි ගාවට භාවනාමේ ඥාන. ඒ නිසා එකක් තමයි සුතමේ ඥාන. නමුත් ඒ සුතමේ ඥානට නිසි තැන දෙනවා මිසක් අනවශ්‍ය විදිහට පුම්බන්න යන්නත් එපා. සුතමේ ඥානෙ ඕනේ නැහැ කියන්නේ යන්නත් එපා. ඒකට නිසි තැනක් තියෙනවා. නමුත් මේ ලබන ලබන ඥාන චින්තාමේ වශයෙන් සහ භාවනාමේ වශයෙන් පන්නරේ ලැබුණේ නැත්නම් ක්‍රියාවත් උනේ නැත්නම් ඒක නිකම්ම නිකම් පුස්කාච්ච පුස්කොළ පොතක් වඩටපත් කරනවා. අතීතයට යනවා. ඉතින් අපි ලොකුසා කියන කාලේ කියනවා ඒ ලොකු හම් කෙනෙක් ගාට යනවලු ගෝලියෝ ටික හැන්දාවට ඔක්කොමලා මේ වන්දනා කරලා ඉවර වෙලා බුද්ධ වන්දනා කරලා ඉවර වෙලා වන්දනා කරනවා. ඉතින් වන්දනා කරනකොට ඒ ගුරුණු හාමුදුරුවොත් බිමට බහැලා අර ගෝලියොත් එක්ක එතන තියෙන මේ එක පැත්තකට වඳිනවලු. වැඳලා ආසනෙ ඉඳගත්තට පස්සේ ගෝලියෝ ටික වඳිනවලු ගුරුණාන්සේට. මේ ගෝලියෝ දන්නේ මොකටද වඳින්නේ කියලා. එතන කබඩයක් තියෙනවා කබඩ එක ඉස්සරහ පරික්කමක් තියෙනවා ඉතින් හාමුදුරුවෝ දෙකටම එකතු වෙන්න වඳිනවා. ඉතින් කට්ටියම වඳිනවා. දැන් ලොකු ශාන්තිය නැති වුණාලු. නැති වුණාට පස්සේ කට්ටිය ගිහිල්ලා ඒකට වඳිනවා. වැඳලා ලොකු සාංශික ෆොටෝ කරත් වැඳලා ටික කාලයක් ගියාද කබඩ් එක අයින් කරලා කවුරු. දැන් අර පරික්කම විතරයි තියෙන්නේ. කට්ටිය ඔක්කොම ඇවිල්ලා බුද්ධ වන්දනාය වෙලා පරික්කමට වඳිනවා. පරික්කමට වැඳලා බුදුහාමර පොටුවේකට වැඳලා යනවා. ඉතින් පරණ ගෝලයක් ආවට පස්සේ දැන්වලු මේ ඔක්කොමලා ආවේකවලු අපේ චාරිත්‍රය තුන ඔක්කොමලා බුද්ධ වන්දනා කරලා පඩික්කට වන්දනා කරනවා පඩික්කට වන්දනා කරලා ඔකන්ද පොටුවේකට වන්දනා කරනවා ඒක තමයි ක්‍රමය කියන්නේ. ගෝලයේ උලේ ඇයි කියලා. අපේ ලොකු අහඳු ඉන්න කාලෙත් ඔකට වැඳයි. ඊට ඕක පිටිපස්සේ තිබුණා අල්මාරියේ ත්‍රිපිටකයේ තිබ්බා. ඒකට වැන්දේ පඩික්කම නිකන් ඉස්සරහ තිබ්බේ. දැන් ওই පඩික්කමට වැඳින්නේ ත්‍රිපිටකයට වඳින වැඳින්නේ. ඔය ත්‍රිපිටකයටත් වඳිනවා කියන්නේ කුස්කොල පොතට වඳිනවා. ඒ තමයි දැන්ටත් කරන්නේ. ධර්ම රත්නේ වඩම්මනවා කියලා කුස්කොල පොත තමයි වඩන්නේ. ඒක ධර්ම රත්නේ කුස්කොල විතරක් නෙවෙයි කුස්කොල පොතේ තියෙන බණ ඇහුවත් ඒ බණ නිසිතන තියෙන මිසක් අනවශ්‍ය චින්තාමය ඥාන භාවනාමය ඥාන වලට වැඩිය මේක ආලවට්ටම් කරන්න ගත්තොත් ඉතින් අර අපි පොතේ කුරෙක් බාටපත් වෙනවා. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ එදා එහෙම නොවෙන්න දේශනා කරපු දේශනාව තමයි මෙතන මේ සුතය පිළිබඳව පු탁ඥය බලන හැටි, සීක පුද්ගලයා බලන හැටි, අසීක වූ රහතන් වහන්සේ නමක් බලන හැටි, සර්වඥාන්සේ බලන හැටි. ඉතින් මේක සඳහාම ditta sutamuත විඤ්ඤාත කියලා හතරකට කඩලා බුදුදහමේ අමුතු හික්මීම් ක්‍රමයක් පෙන්ලා දීලා තියෙනවා. දිත්තේ දිත්ත මත්තම් සුතේ සුත මත්තම් මුතේ මුත මත්තම් විඥාතේ විඥාත මත්තම් කියලා ඒක හරි ප්‍රසිද්ධයි විද්වතුන් අතර ඒ මොකද බාහ්‍ය ධාර්තු විදියට කෙටියෙම බණ දේශනා කරලා බාහ්‍ය ධාර්තුවේ ඉක්මනින්ම අවබෝධ කරගත්ත පද හතර. ඉතින් උංගව දෙනෙක් හිතනවා මෙච්චර පද හතරකින් නිවන් ලබන්න පුළුවන්කම තියෙද්දි මේ හාමුදුරුවෝ මොකද මෙච්චර දිගට බණ කියන්නේ. ওই පද හතර කිව්වනම් ඉවරනේ වැඩි. ඒ කිව්වට පස්සේ අවබෝධ ලබනවා නම් හොඳයි අප්පා. ලැබුවේ නැත්තම් මොනව කරන්නේ? අපි නැත්තම් ටික විස්තර සහිතව කියන්නවා. අන්නේ කියන වෙලාවල් වල වෙන්න තියෙන පටලවිල්ලක් තියෙනවානේ. මේ අතරමඟදී ඇති වෙන සාහිත්‍ය, අලංකාර සාහිත්‍ය ආලවට්ටම නිසා අන්තිමට ධර්මේ නැති වෙලා යන නිසා සර්වඥාන්සේ මේ ditta sutamuta විඤ්ඤාත කියන හතර මත පමණක් ඔය කාලකාරාම සූත්‍රයේ සාකේත ඉඳදී කාලකාරාමේදී දේශනා කරලා තියෙනවා. ඉතින් ඒකට අර්ථකතන දෙන්න අර්ථකථාචාර්ය වංශලා පැකිල්ල තියෙනවා. මොකද මේ අර්ථකථාචාරින් වහන්සේලාගෙත් යටිබඩට වදිනවා ඒක කියන. ඒ අර්ථකථනෙ පිට හදනකොට. ඉතින් ඒක නිසා දින්නතු ඉඳලා මම අර ගිය පාර කිව්වා වගේ ලංකාවේ හිටපු ඒ කාල බුද්ධ රක්කිතාමතෝ කරවල පොකුණ ළඟ කලුජේ පොකුණේ කරවල පොයක කලුතුමිලි ගහක් යට කලුව රාසනයක ඉඳගෙන මේකට අර්ථකථන දීලා තියෙනවා. ඒක පුදුම විස්තර සහිතව දෙනකොට මේ සද්දති සාමුදුර රජුරෝ පහුවෙලා ඇවිල්ලා තියෙනවා බණහන්ඳ. එනකොට සෙනඟ බණහන් නිසා රජුරෝ හිටගෙන පිරිස කෙලවර ඉඳගෙන බණහලා තියෙනවා පහුවෙන්දා උදේ වෙනකම්. උදේ වුණාට පස්සේ රජුරණ කල්පනාවලු මේ තරම් කුශාග්‍ර බුද්ධිමත් ස්වාමීන් වහන්සේලා ඉඳද්දී මම මේ රට පාලනය කරන්න මට කිසිම සුදුසුකමක් නැහැ කියලා රාජ්‍යයෙන් පුදලා තියෙනවා. කාලබුද්ධාකිතාම. ඉතින් ඒ සූත්‍රයට කියන්නේ කාලකාරාම සූත්‍රය කියලා. මේ කාලකාරාම සූත්‍රයේට මෑතකදී ඔය වාගේම අර්ථකථනයක් දුන්නා කටුකුරුන්දේ ඥානන්ද සාංශය ඒක මුද්‍රණය වෙලා තියෙනවා. මානසික මායාව එහෙම නැත්නම් මැජික් ඔෆ් ද මයින්ඩ් කියලා ඉස්සල පළ වුණේ මැජික් ඔෆ් ද මයින්ඩ් කියන එක. පස්සේ ස්වාමීන් වහන්සේ දෙකම පළ කරා. ඒ නිසා කාට හරි අවශ්‍ය නම් විස්තර සඳහා යන්න ඒකේ විචිත්‍ර කැලී ටිකක් මම උපුටා ගත්තා. මේ අද කරන දේශනාවට අර්ථ කතාවක් විදියට. ඒකදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සස්සමනක් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං පත්තං පරියේසිතං අනුචරිතං මනසා සබ්බං ජානාමි කියලා. දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ යමක් දැක්කා නම් යමක් ඇහුවා නම් යමක් වින්දා නම් යමක් හිතුවා නම් ඒ සියල්ල මම දන්නවා. ඒකයි සරුවච්චන කියන්නේ. ඉතින් මේකට මේ සත්‍ය භූමිය කියලා මේක දේශනා කරනකොට භූමිකම්පාවක් ඇති උනායි කියලා අටුවාවේ සඳහන් කරලා තියෙනවා සරුවච්චනංශය කියනවා උඹලා මොනවා හිතුවත් මොනවා දැක්කත් මොනවා කල්පනා කරත් මොනවා වින්දත් ඒ සියල්ල මම දන්නවා. මම දන්නේ නැති කුණු හර්පයක් හෝ මම දන්නේ නැති සත්‍ය ධර්මයක් නෑ කියන එක බුදුරජාණන්සේ දේශනා කරනකොට මහ පොළොව හෙල්ලුම් කෑවයි කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන්සේ ඒක තහවුරු කරන්න කියනවා සදේවකී ලෝකේ සමාලකේ සබ්‍රක්‍මේ සත්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය තමහං නජානාමේති වදෙය්‍යං තං මමස්ස මුසා මේ දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ සමන බ්‍රාහ්මණ සහිත ලෝකේ මම මේ දන්නේ නැහැ කිව්වනම් ඒක බොරුවක් වෙනවා ඒකල කියනවා දන්නවයි නොදන්නවයි දෙකම කියලා කිව්වනම් ඒත් මගේ වැරද්දක් වෙනවා. නෑ දන්නවා. මේ කියාවේ මොකක්වත් දන්නේ නැති දෙයක් නෑ කියලා මුළු ඔක්කොටම අහුවෙන්න පැදුර එළනවා බුදුරජාණන් වහන්සේ. ඒකල ඉවර වෙලා මේ ditta sutamata විඤ්ඤාත කියන හතර මත අභීත ප්‍රකාශන හතරක් කරනවා. අර ඔක්කොම දැනගෙන ඒක නොදන්න පෘථජ්ජනයට මේ කතා කරන්නේ. ඒක ගණන් ගන්න නැති බුදුහාමුදුරු පිළිගන්නේ නැති ශ්‍රද්ධාවක් නැති මේ කටබඩ වඩන පු탁 පු탁 කියන පුතඥයට නෙවෙයි යම් කිසි කෙනෙක්ගේ සදා සැදී පැහැදී සිටකට කටයුතු කරනවා නම් ඒ කෙනෙකුට අත්ලක් වීම සඳහා සර්වචනාංශේ දිත්‍ය පිළිබඳව දේශනා කරපු දේවල් අපි ගියේ සතියේ මේ ගත්ත ඒකටත් මම හිතනවා මේකත් තව පූර්ණ පූර්ණයක් වෙයි කියලා ඇහෙන යමක් තියෙනවා නම් අපේ ජීවිතේ සද්ධර්මය වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපිට කවුරු හරි චිත්තකුණ හරිෙන් බඤ්ඤා වෙන්න පුළුවන් නැත්නම් තව කෙනෙක්ගේ කේලමක් අපිට කියනවා වෙන්න පුළුවන් මොනවා හරි බොරු කේලම් හිසතන පරිසතන කියලා හතරක් තියෙනවා පටලවා ගන්න තැන් හතර ඒ මොකේ කරි සුතයක් තියෙනවා නම් බුදුජානන්සේගේ සියලු ලෝක සුත વિશે දැකලා කියනවා සුතා සෝතබ්බං සුතං න මඤ්ඤති ඔය ඒ වෙලාවේ ඇහෙන ටිකෙන් තොර ඊට එහා ඔය කතාවේ ගණ්ඩ දෙයක් නැහැ. ඔය ඇහෙන ටික විතරමයි. එහෙම නැත්නම් මේක රෙකෝඩ් කරගෙන පස්සේ අහන්න දෙයක් හරි වෙන කෙනෙක්ගෙන් අර්ථ ගන්නව ගන්න දෙයක් නැහැ. සුතා සෝතබ්බං සුතං නමඤ්ඤති. මේ ඇහිච්ච දේ උිට එහා දෙයක් නැහැ. මේ කනට ඇහුණා නම් ඔච්චරම තමයි. ඒක ඉතින් ඒක මේ නිකන් බැලු බැලමට ඒක එච්චර ආර්ථයක් තේරෙන්නේ අසුතං නමච්ච මේක නෑ ඒවා කියලා හිතන්නත් එපා. එනතම මේ මට මම මනාප නිසා මම නාහන්න ඕනේ. ඇහුනේ නෑ කියන්නේ නැන්නත් එපා. ඇහුනේ ඇහුණා. ඔය කියයි මේ වසංගණ්ඩ දෙයක් නෑ. සෝ තබ්බං නමඤ්ඤති. ඒක අහන්න ඕන දෙයක් මට ඇහුනේ කියලා හිතන්න යන්න එපා. මට විතරයි ඇහුනේ ළඟ ඉන්න කට්ටියට ඇහුන්නේ නැහැ. මම යතින් හරි වාසනාවන්තයි. නැහැ හිච් එක කාලා කන්නේ මොකක්වත් නැහැ. මේ ලෝකේ එහෙම ඇසිය යුතුයම කියලා දෙයක් ඇත්තේ නැහැ. ඒ වගේම තියෙනවා සෝතාරං මඤ්ඤති මේ ඇහුවේ මමය කියලා ගන්නත් එපා. ඇහිීමක් තිබුණා. ඒ පුද්ගලයෙක් කියපු දෙයක් මම මට කියපු දෙයක් කියලා ගන්නත් එපයි කියලා. ඉතින් මේක හරි අමාරුයි. අපිට තේරුම් ගන්න අපි හිතනවා මේ පුද්ගලයා මටයි කිව්වේ මටයි කොන හැව්වේ මට ස්තුති කෙරුවේ. ඒ නිසා ස්තුති කරපු එක කරාන මට ප්‍රියව පේනවා. මම මගේ ආත්මයට කොනහන කෙනෙක් ඉන්නවනම් අප්‍රියව පේනවා. නමුත් මෙතන කවුරුවක්වත් නැහැ. ඇහිම පමණක් සිද්ධ වුණයි කියනවනම් ස්තුති කරත් එකයි චෝදනා කරත් එකයි. ඉතින් සරුවචන් ආංශයට වැඩ ඉන කාලෙම බමුණු ඇවිල්ලා පද හතකින් බණිනවා. අකිරිය වාදයෙන් බයිනවා උච්ඡේදවාදයෙන් බඳිනවා, අපගබ්බයි කියලා බඳිනවා, අරස රසයි කියලා බඳිනවා. මේ ලෝකෙ මෙච්චර රසවත් දේවල් තියෙද්දි මේ ඔක්කකටවත් බුදුහාමතුරු අනුමත කරන්නේ බුදුහන්සේ මේ ආරණ්‍යගත වෙන්න කියනවා, රුණ්‍යාගාරගත වෙන්න කියනවා. ගහක් මුලට යන්නේ කියනවා. ඇත් දෙක වහගන්නයි කියනවා කන් වහන්නේ කියලා කියනවා මෙච්චර බින්කල ලැබුව ජීවිතේ මෙච්චර ලස්සන ප්‍රේමනාප වස්තු තියෙද්දි කර්ණකසහන සද්ද තියෙද්දි නායට ගඳ තියෙද්දි විවිධ රසමස වලු තියෙද්දි බුදුන්ස මේක අකුලන්න කතා කරනවා. අරස රසයි. එහෙම නැත්නම් අකිරිය වාදයක් කතා කරනවා. එහෙම නැත්නම් නාස්තික දෙයක් කතා කරනවා. බඩ හතකින් බයි. බුදුන්ස ඇති වෙන්න බණ බණිනවා. බණින්නවා. ඇතර මේ පද හතට හේතුව බුදුන්ස අමුත් එක්කෙනාට පෙර ගමන් යන්නෙත් නැහැ. පසු ගමන් යන්නෙත් නැහැ. ආසනෙන් පණවන්නෙත් නැහැ. ඉතින් එතකොට බුදුහාමුදුරෝ ඉන්නේ රූපකායේ තරුණ වයසේ කලු කෙස් ඇතුව ජීවිතේ භද්‍ර යවුවනේ ඉන්නේ මේ එන බමුණෝ කිසිදිහට පැහිච්ච කට්ටිය. ඉතින් බමුණු ධර්මයේ ඒක ලොකු විලෝපනයක්. ඉතින් බමුණු ඔක්කොම බයි. බුදුන්සේ කරබන අහගෙන ඉඳලා කියනවා ඇද්ද ඇද්ද කියලා අහන බැන්නා. ඉතින් ඒක ඌට තව තද. ඌ තවත් බන්නේ. එළ බැලි වුණාට පස්සේ මම ප්‍රශ්නයක් අහන්නද කියලා. ඉතින් බමුණට දැන් කරන්න දැන නැහැ බුදුහාම කියන දේ අහලා ඉවරනේ. ඊට පස්සේ කියනවා බම් මේ ගෑණි දෙන්න හොඳ රසමසවුලක් හදාන අතිරහක්කාරී මොන හරි එකක් හදාන සුදුරෙද්ද කියවහන ඔබ යනවා නෑ දැය ගෙදරට. නෑ දැය ගෙදරට යනකොට ඒ ගෙදර දොර වහලා කවුරුවක්වත් නැහැ. ඒකට උඹලා දැන් දන්නවා මේ ගෙදර කිරිස්කෝ හරි ගිහිල්ලා උඹලා ඒ ගිනිච්ච දේවල් දොරකට තියලා එනවද? එහෙම නැත්නම් නැවත ගෙදර ගෙනියලා ඒ රසක රසක ඇවිත් ටික උඹලම කනවා. බමුණගෙන දොරකට තියලා ගියාට බල්ලෝ කයිද දන්නෙත් නැහනේ. ඒ නිසා අපි අරගෙන ගිහිල්ලා මමයි නෝනා මහත්තයා දෙන කනවා කියලා. උඹලා කියනවා මේ ගෙදරත් කවුරුත් නැහැ. උඹ ඔය ගෙනාපු ටික ගෙදර ගෙනිලා වයිෆ් එක බෙදාගෙන කාපන් ඔය බැනපු ටික. මේක බාර ගන්න මේ ගෙදර කවුරුත් නැහැ. ගෙදර කවුරුත් හිටියොත් තමයි ගේන තෑග්ග බාර ගන්න. ගෙදර කවුරුත් නැත්නම් තෑග්ග බාර ගන්නෙත් නැහැ. චෝදනාව බාර ගන්නෙත් නැහැ. ඒ නිසා අහුම්කන් දීපන් ගෙදර කවුරුත් නැහැ වාගේ. සෝදවා සෝතවා බදිරෝ යථා කනේ බීරෙක් වගේ වුන් කන් දිනවා බීරියලියෙක් වගේ ආගෙන කොච්චර ස්තුති කරත් ඕකයට තියෙන්නේ මොකද්ද චාටුවක් කොච්චර බැන්නත් ඕකේ තියෙන අතිශෝක්තිය කියන දේ නෙවෙයි කියන්නේ ඒකේ අවසන් යන්න බෑ මේ ඕනනට වැඩිය මට ස්තුති කරනවා ඕනාට වැඩිය මට බනිනවයි කියලා හොඳට දැනගෙන කිසිම මේ මනුස්ස ලෝකේ කාටවත් ඇති විදිහට ස්තුති කරන්න තේරෙන්නේ නැහැ. ඒක ඒක අතිශෝක්තියට දානවා. බනින්න ගියාමත් වැරද්ද කියලා දෙන්න දන්නේ නැහැ. බයි. ඉතින් ඒක නිසා මේක අහන්න කියනවා. න සුතං මේති මඤ්ඤති. මේක මගේ කරගන්නත් එපා. නැත්තම් සෝතාරං නමඤ්ඤති. මේක අහන්න ඇතුලේ ආත්මයක් තියෙනවා කියලා හිතන්න එපා. මේක නිකන් මේ වොයිස් රෙකෝඩරයක් වාගේ සද්දේ වදිනවා වාර්තා වෙනවා හැබැයි සත්‍ය රත විඳින කෙනෙක් නැහැ ඒතුලේ වොයිස් රෙකෝඩර් එක කරන්නේ. නැත්නම් වොයිස් රෙකෝඩර් මේක රහත් මේ වෙනකොට සෝවන් වෙලා තියෙන බෑ හැම බණම අහනවනේ මෙයා. අහහ එහෙම කවදාකවත් වෙන්නේ නැහැ වයර් ගැලවිලා මද බෝඩ් එක සවුත් වෙලා කුණු වෙලා යනවා මිසක්ක සෝවන් වෙන්නේ නැහැ එකක්ක සෝවන් වෙන්නේ. අන්න එතෙන් එන්න පුළුවන්ද කියලා. අහපන් මේක මම ඇහුවා කියලා ගන්නත් එපා අහන දෙයින් බලන්නත් එපා ආන දෙහි ළඟ ගන්නත් එපා ඇසුවා ඇසුවා පමණයි මේ බුදුහාමුදුරෝ කියන නිසා හොඳයි. වෙන කෙනෙක් කියවනම් කියයි බුදුහාමුදුරෝ කියන දේ අහලා අනිත් දේවල් නාහපන් කියලා. එහෙම ගා බුදුහාමුදුරෝ කියන්නේ මම කියන දේ සහිතව සියල්ලටම සඳහන් කරනවා. ඔච්චරයි. ඔයින් එහාට තේරෙන මේ මට වැඩි අනිත් එකනට තේරෙනවා. අනිත් එකනට දෙනකොට මේ සේරම ඔබ හිතන දේවල්. ඉතින් ඒක පුළුවන් නම් අපිට ආනාපානෙට ගියාට පස්සේ ඇහෙන ශබ්ද පිළිබඳව පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ නේ. සද්ද ඇහුණා එච්චරයි. සද්දට බනින්නත් එපා, සද්ද හදපේ කාට බනින්නත් එපා. සද්ද ඇහුණායි කියලා Taman කාලකන්‍යයි කියලා හිතන්නත් එපා. මේ සද්ද ඇහුණා. කිතනින් නැතරලා ඊගා චිත්තක්ෂණේ Tamanගේ අරමුණට එන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ කෙනා මේ සද්දේ વિશે මේ කියන පිහිටීම පිහිටපු ශේක පුද්ගලෙ බාටපත් වෙනවා. ඒ නිසා මම සාමාන්‍ය කමඨාන් සුද්ධ කරනවා කියනවා. යම් කිසි කෙනෙකුට තමන් සක්මනේදී හෝ පරියන්කේදී අතිරේක සද්දකින් හිත පිට ගියා. මේ යෝගාවචරයේ වචනෙන් කියනවා. හිත පිට ගියාට පස්සේ ආ දන්නවා මගේ හිත තියෙන දැන් යෝ මූල කර්මස්ථානයේ නෙවෙයි. මම ඉන්නේ ගෝචර අජ්‍යත්ව භූමියේ නෙවෙයි. මම ඉන්නේ ආරක්ෂිත ස්ථානක නෙවෙයි. අනාරක්ෂිත තැනක අගෝචරේ වාසය කරන්න කියලා මම ඉන්නේ සද්දේ කියලා දැනගෙන බය වෙන්නෙත් නැතුව පශ්චාත්තාප වෙන්නෙත් නැතුව නැවත හිත ගේන්න පුළුවන් නම් හිතපු මූල කර්මත්තාන්ට අවිලක ප්‍රත්‍යක්ෂණය කළා කියන්න පුළුවන් නම් මම යන්න ඉස්සල් තිබුණ විදිහටම මූල කර්මත්තානේ හොඳට නිසිනින්දේ තියෙනවා. එහෙම නැත්නම් මූල කර්මත්තානේ ඇවිස්සිලා. ඊට නැත්නම් ඒක තව තැම්පත් වෙලයි කියලා නැවත කියන්න පුළුවන් නම් වාසි දෙකක් ලැබෙනවා. එකක් තමයි සද්ද ඇහිමෙන් කිසිම ක්ලේශයක් ඉෂ්ට වෙලා නැහැ. සිද්ධ වෙලා නැහැ. පටන් ගත්තේ සතියෙන් මැද සද්දේ අවසාන වෙන්නේ සතිය. එහෙනම් අතරමැද පව් ඔක්කොම අහෝසු වෙනවා. දෙක අනිවාර්යයෙන්ම තමයි ශේක පුද්ගලයෙක් බවත් ආර්ය පුද්ගලයෙක් බවත් තියෙනවා. ඒ චිත්තක්ෂණ. එයා පිට ගියේ හිත නැවත ගණ්ඩක් දන්නවා, ගණ්ඩ ඕනේ තැනක් දන්නවා, පරෝපදේශ රහිතවත් ගන්නවා. මෙන්න මේක වුණාට හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. මෙයා තාම මාර්ග ඵලයකට යන්න බෑ. මෙයා මාර්ග ඥානයේ ඉන්නවා. මොකද මේක හරියටම කියන්න පුළුවන් වෙලාවේ තමයි මෙයාට මේක අතවාසිය ලැබෙන්නේ. මම භාවනා කරේ ආනාපානෙ උදාහරණයක් විදිහට. ඒ වෙලාවදී මට ආස්වාසය මෙහෙම වැටුණා ප්‍රස්වාසය මෙහෙම වැටුණා ඕනේ එතකොටම සද්දයක් ඇහුණා. ඇස්සක් හරි කැස්සක් හරි සතෙක් හරි මොකෙක් හරි. එතකොට මට තේරුණා මම දැන් ඉන්නේ අර ආනාපානෙ නෙවෙයි සද්දක කියලා. මගේ හිත මං කලබල කරගත්තේ නෑ. පශ්චාත්තාප වුණේ නෑ. මම නැවතත් ආනාපානට යන්න ඕනේ කියනක පරෝපදේශ රහිතව මට තේරුණා බාධාවත් තිබුණෙත් නෑ. මම නැවත ආනාපානට ගියාට පස්සේ අර දැක්කා වාගේම මට ආස්වාසය මේ විදිහට වැටුණා ප්‍රස්වාසය මේ විදිහට වෙනවා කියලා ආරම්භක තැනින්ම සම්දිස්ථාන පරෝපදේශ පරෝපර සම්දි ගලපලා කියන්න පුළුවන් නම් ඒ කෙනාට සද්දැහිමෙන් කෙලෙසක් උපදිලා නැහැ. එයා මරණ මොහොතෙදිත් මොන අමලියක් කරදරයක් ආවත් හිත තියන්න ඕන තැන තමයි. තමන්ගේ ക്ഷേමයේ දානවා. තමන්ගේ නිර්මල ස්ථානයේ දානවා. තමන්ගේ නික්ලේශී තන දන්න නිසා අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමං. ශෝක නොකරන්නා වූ ക്ഷേම භූමිය විරජ වූ රජස් නැත්තා වූ නික්ලේශී වූ ස්ථානයේ දන්නේ මනුෂයාට අපි කියනවා අසුතවත් පුතුජනය. කලබලයක් වෙච්චාම හිත ගිල්ල තැම්පත් කරනකොට තන දන්නේ නැහැ. ඉතින් මනුෂයාට කලබලෙම දිවට තවත් කලබලයක් දැන් මම යන්න ඕන තැන විවේක ස්ථානේ හොයාගන්නේ නැහැ. මගේ අරමුණ දන්නේ නැහැ. කර්මස්ථානයක් වඩන එකක් නැහැ. නන්නත්තරයි නානත්ත කාය නානත්ත සංඥා. මොත් කලබලයකදී හෝ යන්න ඕන තැන මුගටියක් දානවා. මීයක් දානවා. ඌ බිල හදලා තිලා එළියට යන්නේ. කඩලකච්චම ටක් ගාලා ඌ බිලට රිංග ගන්න. නම් මිනිස්සයාට එහෙම කන්නේ නැහැ. ඒ කෙනාට අපි කියනවා අසුතවත් පුතුජනයි. අන්ධ පු탁ජනයි කියලා. නමුත් යම් කිසි කෙනෙක් කලබල වලටත් යනවා, කඩප්පුලි ගමුත් කරනවා. නමුත් ගියාට පස්සේ අඩු ගානේ අමලියකදී කරදරයකදී හිත පිහිටියා යුතු යනෝ ക്ഷേම භූමිය නිර්මල ස්ථානේ නික්ලේශී තන ශෝක නොකරන තන දන්නවනම් ඒක කිසි කෙනෙක් මත රඳාපවතිලා නැහැ කිසි දෙයක් මත රඳාපවතිලා නැහැ ඒකට යන්න කිසිම අවශ්‍යතාවයකුත් නැහැ මේකට මම කියනවා මානව අයිතිවාසිකම නැත්තම් මානව හිමිකම කියලා මේක දන්නේ නැත්තම් ඒ වෙනුවට කල්පනා කර කර ඔළුව පටලව ගන්නවා නම් බුදුජානන්සේ අමනයි කියලා කියනවා. එහෙම නැත්නම් මුර්ගයයි කියලා කියනවා. පපංචාබි රතෝ මගෝ කලබලයක් වෙච්චාම අවුල් වෙලා හිත මේ දුවන දඟලන මිනිස්සයාට කලබලයකදී ප්‍රපංච කරන කෙනාට යායුතු ඍජු මාර්ගයේ නික්ලේශී තැන කෝච රාජ්‍යත්ව පුබේ දන්නේ නැති කෙනාට මගෝ කියන වචනේ පාවිච්චි ඉතින් ඒක අර්ථකථන දෙනකොට අටුවාචාන් වංශය කියන්නේ මෝඩයයි කියලා. මෝඩය නෙවෙයි මූර්ගයයි කියලායි කියන්නේ. කලබලයකදී හිත ගත යුතු මාර්ගයේ දන්නේ නැතුව අහපු දෙයට කලබලලා දඟලන මිනිස්සයා ඒ වෙනසෙත් එක ගැටිලා එකට එක කියන්න ගිහිල්ලා දඟලන්න පටන් අරගත්තොත් ඉතින් අවුලෙන් අවුලටපත් වෙනවා. එකට එක කියන්න ගියාම එකට එකෙන් අතර වෙන්නේ නැද්ද දිගටම යනවා. සචේ නේරේසි අත්තානං කන්සෝ උපහතා යතා ඒසපත්තෝසි නිබ්බාණං නිබ්බාණන්ති කේව සම්තිකේ කියලා බුදු දහමසේ සඳහන් කරනවා කංස කස් බඳුනක් එහෙම නැත්නම් මේ බුපරචනයේදී හොඳ සද්ද නගන පාත්‍රයක් කරන තට්ටු කරපොත් ඒක හ්ම් ගාලා සද්දයක් දෙනවා. ඒක ඝන වූ පාත්‍රයක් ඒක වන කඳ භාණ්ඩයකට තට්ටු කරුවොත් ඒක රැලි තරංග මහරණදන නින්නාද නගනවා. නමුත් මේ මේ භාණ්ඩ පැලිරක් ගියොත් ගැහුවාම අච්චර නින්නාද කරන්නේ නැහැ. බොල් සද්දයක් එයි. බුදුසෙන්සේ සඳහන් කරනවා ආත්මවාදයෙන් පිරිච්ච මිනිහා කංශ භාණ්ඩයක් වගේ. උඩ තට්ටු කරපු ගමන් ඌ ඒකට එකට එක කියනවා. උඹ හැසිරියන් කැපිරි පිපිරිච්ච කංශ භාණ්ඩයක් වගේ. සචේ නේරේසි අත්තානං කංශෝ උපහතා යත. උඹ හැසිරියන් කවුරු තට්ටු කරුවත් උඹ එකට එක කියන්නේ නැහැ. නින්නාද නගන්න එපා. රැව් පිළිරැව් දෙන්න එපා. හොඳටම දෙයක් කන්ටරත් වෙන්න ගහලත් ඔය යකෝතුගේ අම්මට කියලා කිව්වම එයා හොඳයි කියලා කියනවා. ඇහිච්ච බව කියනවා. මැරිලා හිටියේ නෑම හැබැයි ප්‍රතිචාර දක්වන්න යන්නේ නෑ. ඒසපත්තෝසි නිබ්බාණං කෙලින්ම බුදුහාමර කරන යා නිවනටපත් වෙච්ච කෙනෙක්. හරියට කාර් එකේ තියෙන ෂොක් ඇබ්සෝබර් එක වගේ. ටයර් එකක් වලකට වැටුණට එයා ෂොක් එක අරගන්නවා මගින්න දැනෙන්න අරින්නේ. ටිකිටිකට කියන්නේ. ඒකට කියන්නේ සාරම්භෝනේ තේන විජ්ජති. සාරම්භ කියලා කියන්නේ එකට එක කියන්නේ. මේ එකට එක කියන්නේ අර අහපු දේ හපහපා කන මනුස්සයා තමයි. ඒක මම කරගත්ත කෙනා තමයි. ඒක අභිනන්දනය කරන කෙනා තමයි. එයින් හිතන කෙනා තමයි. එහි කල්පනා කරන කෙනා. මේක එහිත් නැතුව එයිනොත් නැතුව ආපොදේ ඇහුවා ගියා ඊගාව චිත්තක්ෂණයේ තියෙන පිරිසිදු භාවයට විවෘත වෙන්න පුළුවන් නම් කාටවත් අපිව කෙලසන්න බෑ. දැන් කෙලසන්න ඕනේ කවුරු හරි අවිරිත්තුවත් අපිට තරහ අපිට කොනත් ඇව්වත් තරහ අපි දිහා මූණ බැලුවත් තරහ ඒ මොකද අපි ළඟ තියෙන්නේ කන්ත භාණ්ඩයක්. තට්ටු කරපු ගම හ්ම් ගාලා ගන්නවා. අර එක මිනිහෙක් හිටියලු ඌගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඌ ප්‍රශ්න තුනක් අහනවලු අහපු මිනිහා. ඊග අහව ඒක විශ්වාස කරන කේ මිනිස්සු කිල්ලවලු අයිෂේ තමුසුගෙන් ප්‍රශ්නයක් આવොත් තමුසේ අපිට ප්‍රශ්න තුනක් අහනවා කියලා අහලා තියෙනවා. කවුද? මමද? කවුද තමුසේට කිව්වේ කියලා. ජාහෙත් තමයි. කියනකොටම බල්ල බල්ල වගේ පනාපයින්නවා. කවුද? මමද? කවුද තමුසේට කිව්වේ? ප්‍රශ්නෙට උත්තර දීපන් ඕවා නෑ ඒක නෑ. ඌ ඌට ප්‍රශ්න තුනකින් උත්තර දෙයි. අද සමාජයේ ඒකයි. ඒක දැකලා නැත්නම් යන්න පාර්ලිමේන්තුවට. කියවන්න හැන්සාඩ් වාර්තාව. අන්න ඕකේ තියෙනවා එක කියනකොට දෙකකින් උත්තර දෙන හැටි. අරමංශයා කතා කරන්න ඉස්සෙල්ලා මේ පැත්තෙන් කෑ ගන්නවා. ඉතින් අඬ බණ්ඩාර නායක මහත්තයා කතා නායක වුණාට පස්සේ අඬ බණ්ඩාර මහත්තයත් ඒ කාලේ කියන්නේ මෝඩ පුතා කියලා තමයි කිව්වේ. මේ මිනිහා කියන කතා නායක වුණාට පස්සෙලු මට තේරෙන්නේ මේ පාර්ලිමේන්තුවේ කොහොමද කතා කරන්න ඕනේ කියලා. කෙනෙකුට විරුද්ධව කතා කරනකොට ඒ මනුස්සයා ඒකට කිපුණොත් ඒ මනුස්සයා එතරම් පරාදයි. යාට තියෙන්නේ කිපෙන්නේ නැතුව අර කහගෙන ඉඳලා පොයින්ට්ස් එක ලියාන යාට වෙලාව කතා නායක දුන්නාට පස්සේ කතා කරන්න. අතරමැදි කතා කරලා සභාරීත්‍ය කැඩෙනවා. කතා නායකට දෙවෙන්න නිෂ්ප්‍රභා කරන්න වෙනවා. අරමංශයට කතා කරන්න තිස්සල මෑට කේන්ති කියලා. යා කියන මමත් මෙතෙක්කල් පාර්ලිමේන්තුවට කෑ ගැව්වා. දැන් මට තේරෙන්නේ යා කොච්චර බැන්නත් ඒ වෙලාව අහගෙන ඉන්න ඕනේ. පොයින්ට්ස් ගන්නවා. ඊට පස්සේ කතා නායක කියනවා ඔබතුමාට කතා කරලා ඔබතුමාගේ නම කියන උත්තර දෙන්න කියනවා. ඒත් ඉති කතා කරන්නේ. එහෙම නැත්නම් ඔය පරාදයි. මේක සතිය පිළිබඳ පාඩමකදී ඇමරිකාවේදී උගන්ලා තියෙනවා හතර පන්ති ළමයින්ට අවුරුදු 10 ළමයෙකුට දැන් පන්තියේ ටීචර් නැති වෙලාවේ ඔයාලට කවුරු හරි කොණිතරම්. ඔයාලට කවුරු හරි විරිතරම්. ඔයාලට කවුරු හරි පැන්දලෙන් අයින්ට හදනවා. ඉතින් ඇනලා නැහැ තාම. අන්න එහෙම කරනකොට ඔයාට කේන්ති ගියොත් ඔයා පරාදයි. ඔයාට කේන්ති ගියේ නැත්තම් විරිත්තපු එකන පරාදයි. පැන්සලෙන් අයින්වා කියපු එකන පරාදයි. කියලා සුමාන දෙකකට මතක් කරාවි. කවුරු හරි ඔයා කුප්පන්න හදනවා නම් ඉද්දන්න හදනවා නම් ඒකට ඔයා කියපුණොත් ඒක නදිරුම් ඔයා අපරාධයි. ඔයා කිපෙන්නේ නැතුව හිටියොත් අරය අපරාධයි ඔයා දිනුම්. අවුරුදු දෙකක් දිගටම දුන්නලු. අවුරුදු දෙකක් මේ ළමයට මතක් කරාලු කවුරු හරි කුප්පන්න ඇවිල්ලා කිපුණොත් ආ කුප්පන්න හදපු එක නදිනුම් කිපිච්ච ඔයා තරපරාදයි. ඉතින් කරලා කරලා අවුරුදු දෙකකට පස්සේ ඒ ළමයට ප්‍රශ්නාවලියක් දාලා බලනකොට ඒ ගෑන්ලා මේ හරියටම පාඩම අරගෙන තිනවා ඒ ළමයට අරක උගන්නපේක පාඩමක් වෙලා යා කවුරු මොනවා කෙරුවත් කුප්පන්න ගියාට කේත්ති ගතන්න කියලා එළමයි කේන්තියක් නැතිල. ඊට පස්සේ එළමයි පන්ති ඉස්සරහට නැවිලා ඒ පරිශන කරු ටීචර් කිව්වලු ඔයා තමයි වැඩිම ලකුණු ලැබලා තියෙන්නේ. මොකද ඔයාව කාටවත් ඔයාව කුප්පන්න බෑ දැන්. කුණිත් ඇවට කිව්. කිරිත් ඇවට අරමකට ගණන් ගන්න. ඊට පස්සේ කිව්වලු දැන් මේක පන්ති අනේක ළමයින්ටත් ඔයාට වගේම උගන්නන්න ඔයා කොහොමද හිතන්නේ? කොහොම ඉගෙනුවොත් හරියයි කියලා. මේ පාඩම දැන් ඔයා අල්ලගත්තා. මේක තව කෙනෙකුට දෙන්න නම් ඔයාගේ සම වයසේ ඒ ළමයි කළු කද්දාවත් හරියන්නේ අල්ලන එකට අහු වෙනව නැති කාට කොහොමඩක්වත් අහු වෙන්නේ බලාපොරොත්තු තියන්න බෑ උගන්නන්න බෑ කියලා. ටීචර්ලා කළු එහෙම කියන්න යන්න එපා. ඔයා දැන් මේකේ දක්ෂ වුණානේ. ඔයාගේ දැනුම. ඔයා මේක ආදාරගත්ත හැටි. අන්තර්ග්‍රහණය කරගත්ත හැටි තව කාටද කියන්නේ. ඉතින් ටීචර් කිව්වලු ටීචර් කට්ටියට තේරෙන්නේ නැහැ. මේක ගන්න එක ගන්නව බැරි එකට බෑ. ඌට හොත්තලන්ගේ මැද යන්න බෑ කේන්ති යනවා. ඉතින් ඌට බෑනේ මේක හරියන්න බෑ. ඌ හිතනවා කේන්ති කියන නැත්නම් අප්සෙට් කියලා. ඉතින් ඌට කේන්ති යනවා. ඉතින් එහෙම එහෙම කේන්ති යන කෙනාට මේ පාඩම හරියන්නේ නැහැ. ඊට පස්සේ ටීචර් දැන් ඔයාට අපි උත්සාහ කරන අවුරුදු දෙකක් දැන් ඔයා හැදිගොනේ. ඒ නිසා උත්සාහ කළොත් හරියනවනේ. මොකක් හරි ක්‍රමයක් නැද්ද? මේ තව කෙනෙකුට මේ ඊට පස්සේ ටීචර් ළමයා කිව්වල කියන්න බෑ ටීචර්. මම නිදර්ශනයක් කියන්නම් කිව්වා. ටීචර්ට කිව්වා. ඒසොල් කිව්වලු මට කවුරු හරි කොනිටනකොට නැත්නම් විරිත්තනකොට නැත්නම් මට කෝලිත්තම් කරනකොට මම ඒක පාට මගේ හිත දිහා බලනවා. මගේ පාට එයාගේ හිත දිහා බලනවා. මට එයාගේ හිත පේන්නේ කැළඹිච්ච විලක් වගේ. කි රැලි මාලා නැගලා දඟලනවා. මගේ හිත රැලි මාලා නැගින්නේ නිකන් කැලේක තියෙන තැම්පත් නිශ්චල විලක් වගේ. ඉතින් මම ආර රැලි මාලාවල් මගේ විලට වද්දා ගන්න නැති වෙන්නේ මම ඉන්නවා. ඉතින් ඒකට මට තියෙන්නේ එයා ගැන කලබල වෙන්න බෑ. මගේ මේ නිශ්චලකම රකින්න හදන්නේ කියලා. ඉතින් ඒ පාඩම ඊට පස්සේ ඒක මුළු ඇමරිකාවේ විශේෂ ශේෂ්ත්‍රයට ඇතුල් කරා. කවුරු හරි කොනිටන්න විරිටන්න යනකොට කිපුණොත් පරාදයි. ඒක හරියට කංශ භාණ්ඩයකට තට්ටු කරපුවම කංශ භාණ්ඩේ හ්ම් ගාලා ශබ්ද කරනවා වගේ. කංශ භාණ්ඩේ පැපි පැලිලා නම් තියෙන්නේ. සතේ නේරේසි අත්තානම් කංශෝ උපහතා යතා. ඒකේ බොල්ලඩක් බොල්ලඩක් නැගින්නේ. අන්නේ වගේ සීක පුද්ගලයට කොච්චර ගැහුවත් කොච්චර බැන්නත් කොච්චර ස්තුති කරත් කොච්චර තෑගි දුන්නත් ඒ වෙලාවට ස්තුති කිව්වා එච්චරයි. එහෙම නැත්නම් කේන්ති ගියානම් කාරණාව අහගන්නවා. ආස්තික විවේචනය ගන්නවා, නාස්තික විවේචනය පැත්තකට දානවා. විවේචනය ගන්නවා, ඉන් එහාට යන්නේ ඉතින් මේකට ලෝකේ කියන්නේ නෝන්ජල්කම කියලා. ලෝකයා කියන්නේ බය අදුකම කියලා. ලෝකයා කියන්නේ බීරියලියට වේනගායනවා කියලා. ලෝකේ උගන්වන්නෙම ගැහුවක් ගාවම් බැන්නොත් බැනපම් මම බලා ගන්නම් කියන එක තමයි දෙමව්පියොත් දරුවන්ට උගන්වන්නේ. දරුවෝ අතර ප්‍රශ්නයක් ආවම දෙමව්පියෝ යනකොට ගන්න. දෙමව්පියෝ පොල් අරගෙන ඉස්සරහට යන. ඉතින් ඒක නිසා අර වෙරළු ගෙඩිය හත කට කට කඩාගෙන ඒනොත් එකක් දෙක රුන්ටක් තියාගෙන හත් කුළුපව් වගේ හිටි අපි බෙදාගෙන පැලෙයිනි වැටෙට ඇයි අද එන කොටාගෙන කට කතාවල් නිසාමනේ කතාවල් නිසානේ ඉඩම් තියනද රණ්ඩු කරන ඉඩම් කියලා જાතියක්. මේ එක එකා කරන කට කතා නිසා අන්තිමට මිනිස්සු සහෝදරයෝ සහෝදරයෝ මරනවා. මේ භාවනා කරන්නේ සංඝයා අතර රණ්ඩු. ධායක සභාවල රණ්ඩු. භාවනා මධ්‍යස්ථාන රණ්ඩු මොනම දෙයක්වත් නිසානේ මේ අනුගේ බෝතලයකට කතා. කට කතා. කියලා. විශ්සන්නෝනේ අවුරුදු 23ක් මං විඳ වැගුවා. මුළු පාලනයම ගිය කේලම් වල. පැත්තකටලා බලහිනකොට මට තේිනවා කොයි කොයි ලොක්ක වුණත් කේලම කනවා. දෙන්නකොට තුන් දෙනෙකුට මයි ළඟට එනකොට දීපුවාම වැටෙන්න කේලම් කියාගෙන එනකොට ආයෙන්නේ. කේලම් කියන්නේ නේ කට ගන්න. උඹට තියෙනවනේ ධර්ම සාකච්ඡා කියලා කියපන්කෝ. උඹලට තියෙනවනේ ධර්ම සාකච්ඡා වාරයි මේ මට ඇවිල්ලා කියන්නේ. ඇයි මේ එක එකනට කන්නට කුටු කුටු ගන්න දෙන්නේ? හොඳ නෑ එහෙම ගහන එක හොඳ නෑ ගැහුවා. ඊට පස්සේ නෑ කියන්නේ. මට කියන්න දෙන්න එපා. දෙපාර්ශ්වෙ ඉන්න තැන කියපන්. එන්ටම් පොඩ්ඩක් ඉඳපන් මම දෙපාර්ශ්වෙ ගෙන්නම්. දැන් කියපන්. මොකෙක්වත් කියන්නේ. දෙපාර්ශ්වෙ ඉන්න තැන මොකෙක් ඔක්කොම මේ කොණ්ඩපන් නැති බයියෝ. ධර්මයේ ඉස්සරහා ඉන්නකොට බලනකොට සෙවලියෝ. කොණ්ඩයට පෙලක් නෑ. ඉතින් එතනදීම කඩන්න ඕන. බැරි වෙලාවකත් නරකයි කියලාමට මොනම හේතුවක් නිසාවත් උඩ ගෙඩි දෙන්නේ. දුන්නොත් අපිත් මෝඩයෝ වෙනවා. කොණ්ඩ බැඳපු චීන බාටපත් වෙනවා. කොහොදෝ යන බයියෙක් මේ ලස්සන පද්ධතිය හෙල්ලුම් කාලා තියලා උයන වෙන්නේ. ඉතින් අහන්න කියන මේ අහුවට ඒක දිගේ එච්චර මේක ඇත්තයි මේක නැතුව බෑ මේක ඇසිය යුත්තක්මයි මේ අරකට කියන්නේ. මේ මොනවා කෙරුවත් කවදාකවත් උසුගතියක් වෙන්නේ නැහැ. අන්තිකේලම් කියන මිනිහ හදන්නත් බෑ. ඒකට කරන්න තියෙන්නේ කේලම් කියන මනුස්සයාට අඟවන්න ඕනේ දරුවෝ මේ සද්ධර්මයක් තියෙන්නේ විවටෝ විරෝචතින පටිච්චන්නෝ විවර වූයේ බබලයි නැසුනේ නොම බබලයි කියන ශාසනයක් ඇයි මේ කුසු කුසු කමඨාන් සුද්ධ කරපන්කෝ කෙලින්ම ධර්ම සාකච්ඡාදී කියපන්කෝ කියන්න ඕනේ කෙලින්ම විනය සාකච්ඡාදී කියපන්කෝ මොකද මේ පසුපස යන්නේ මොකද මේ පුද්ගලිකයි රාශිගතයි ආන්නේ වගේ පද්ධතියක් දුවනවා නම් අපිට උන බුද්ධ ධර්ම නැගී හිටවන්නේ අපිට උන සිංහලකම නැගී හිටන්න පස් දෙනයි ඕනේ කරන්නේ කොච්චර සෙනඟක් ඕනේ කරන්නේ. මොකද මේකේ ඉන්න ඔක්කොම දියබරියෝ ඉන්නේ. කවුරු හරි කෙලින් ඉස්සරහ තියාන්නේ ඒ එකාට පිස්සුවට ගත්තට පස්සේ අනික් කට්ටිය රැළේ වැටලා දුවන જાතියක් කියනවා. සර්වඥාන්සේ මුළු ඉන්දියාවටම ගැඹි ලෝකෙටම ගැ තනි මිනිහා. කිසිම කේලමක් නැහැ, වංචාව නැහැ, ශපල නැහැ, ඡට නැහැ, මායාවි නැහැ කෙලින්ම කියන. දැන් මේ කියන එක මේ කාලකාරාමේ සූත්‍ර දේශනා කරන එක බෞද්ධ අටකථාචාරින් වහන්සේටත් දිරවන්න බෑ. ඒ කෙලින්ම බුදුජානක කියනවා සුතා සෝතබ්බං සුතං නමඤ්ඤති. ඇහුණු දේ ඇසිය යුත්තක් ඇත්තේ ඇයි නොහිතයි. අසුතං නමඤ්ඤති ඒක ඇහුන් නැත්තම් හොඳයි නැත්තම් නායින් උත්සාහ කරන්නෙත් නැහැ. නොදකින්න පතන් කියන්නෙත් නැහැ. සෝතාරං මඤ්ඤමඤ්ඤති මේක අහන්න ඇතුලේ කෙනෙක් නැහැ. කන යහුව මිසක් ඒක නැවත ප්‍රොසෙස් කර කර කල්පනා කර දිගට යන මිනිහෙක් ඇත්තේ නැහැ. සෝ තබ්බං නමච මේ කණිය අහන්න ඕනේ කියලා රට රාජ්‍යවල ගිහිල්ලා අහන්න දෙයක්වත් මේකේ නැහැ. මේක කෙටියෙන් කියනවනම් අහුම්කන් දීපම් බීරෙක් වාගේ. සෝතවා බදිරෝ යත. එහෙම නැත්නම් සුතේ සුතමත්තම් භවිජ්ජ. අපිට ඔතනින් නතර කරපන්. ඕක ගැන නැවත වමාරා කන් දෙපා. ඉතින් මේක තේරෙන්නේ නැහැ පෘථග්ජන පුද්ගලයාට. එයාට වෙලා තියෙන මේ ඇහෙන දේ මදි ඈත තියෙන දේ පව ඇහෙන්න ඕන. දිබ්බ සෝත ඥානෙත් අවශ්‍යයි. රෙකෝඩ් කරගෙන අහන්න ඕන. ඒ ඔක්කොගම කරන්න තියෙන්නේ මොකද්ද? අර තමන්ගේ රුචි අභිනන්දනයට ගැළපෙන දෙයක් තියෙනවා නම් එයා ඒක හොයාගෙන රට රාජ්‍ය ගෙවාගෙන යනවා. ඒ මොකද ආත්ම සන්තරපණය සඳහා. ධර්මයේ එහෙම එකක් නෑ. ධර්මයේ මේ හතර මහා ධාතුන් හැම වෙලාවෙම හැම තැනකදීම පෙරලෙන බව වෙනස් අනිච්ච බව පෙන්වනවා. ඒක තියේදී අපි අසවලා ළඟ විතරයි මේ ධර්මයේ තියෙන අසවල් තැන විතරයි තියෙන කියලා කියනවා නම් මෙච්චර ප්‍රසිද්ධිය මුරගා පෙන්වන මේ හතරමා ධාතුන්ගේ ක්‍රියා ඇහින්නෙත් නෑ දකින්නෙත් නෑ. යහිතනවා අසවල් කිනාගාව අසවල් තැන විතරයි තියෙන කියලා එක එක දේශක අපිට පස්සේ එක එක ස්ථාන පස්සේ යනවා සද්ධර්මය අවබෝධ කරගන්න බැහැ. මොකක්වත් ඒක අවශ්‍ය කරන්නේ මේ හතරමා ධාතුන් නිතරම අනිත්‍යත්වෙ පෙන්වමින් ඉන්නවා. සෝබා ධර්මයේ හැම වෙලාවෙම බණ කියවෙනවා. පුතා දන්නේ නැහැ හඳ ඇති කාලයට වනාන්තරේ හරි වැඩ කෙරෙති. බෝසත්වරු බණ කතා කියද්දී වන දෙවඟ නොයේ වාලියති කියලා නිකන් කවියට කියනවා. ඒකට විවෘත වෙන්නේ නැතුව අපි අතන ගියොත් නිවන් දකින්න පුළුවන් මෙතන ගියොත් නිවන් දකින්න පුළුවන් කියලා මේ බස් ඩ්‍රයිවර්ලගේ වැඩ ඕවා. ඒ කියන්නේ තැන් තැන් වල මිනිස්සු ඇවිදිනකොට උන්ට හයර් එක වදිනවනේ. මේ පහුගිය ටික ඇති වෙච්ච ඔය ඔය ඔක්කොම සායම්බරු මේ ප්‍රයිවට් බස් කාරින්ගේ සෙල්ලම් ටිකක් තිබ්බේ. අතෙන්ද ගියොත් නම් ෂුවර්. එතන මේ දෙයියෝ පේන්න ඉන්නවා. සද්ධර්මයේ ඇඟේ හැප්පෙනවා. අම්මා අමුතුම ভাইබ්‍රේෂන් එකක් තියෙන කියලා දේන පච ඉතී මනුස්සයර වර්තමාන මොහොත පන්නගෙන වලිගේ උඩින් ඉඳගත්ත බල්ලි ඉඳගත්ත බල්ලෙක් වගේ වලිගොඩ වාඩි වෙච්ච රිලෙවෙක් වගේ වේදනාවෙන් තැවෙනවා. එහෙමනම් ඒක නැති කරන්නයි බුදුන්සේ සඳහන් කරලා තියෙන මනුස්සයා තුල සියල්ලම තියෙනවා. අය කවුරක්වත් ඇවිල්ලා මේ පිටින් ගන්න දෙයක් නැත්නම් ඒකේ අවශ්‍ය දේ ඉස්මතු කරපෙන්නීම නැත්නම් ඔක්කොම චෛසිකයන් අතර සතිය ඉස්මතු කරලා පෙන්වන්න නම් කවුදින් හරි අහුම්කම් දෙන්න. ඒක දරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා ද්වේමේ භික්කවේ පච්චය සක්කාදි සම්මාදිට්ඨිය උපාදාය. මහන්නේ සම්මාදිට්ඨිය උපදින්න අත්‍යන්ත කාරණා දෙකක් තියෙනවා. ප්‍රත්‍ය දෙකක් තියෙනවා. කතමේ ද්වේ පරතෝච ගෝසෝ අජත්ත යෝන්සෝ මනස්කාර. එහුන් අකාටද එහුන් කන් දීපා. පරතෝ ගෝසේ. බුදුබණ අහපා. අජත්ත යෝන්සෝ මනස්කාරෝ අහපු දේ නුවණින් කල්පනා කරනවා. මේ අහපු දේ තොගේට කණ්ඩ යන්න එපා. නුවණින් කල්පනා කරන නිසා අපි ඔක්කොම ශ්‍රාවකයෝ. අපි එහුන් කන් දෙන කට්ටිය බුදුහාමුදුරන්. ඒ ශ්‍රාවකයා දැනගන්න ඕනේ මේ අහපු දේ ගැන මඤ්ඤණා කර කර දිගින් දිගට යන්න පටන් අරගත්තොත් කිසි දවසක ධර්මයේ ඇහෙන්නේ උඹේ මඤ්ඤණාමයි උඹේ මතියමයි උඹේ රුචි අරුචිමයි උඹේ පෞරුෂත්වයමයි උඹේ වැල්වට අරන් කතාව විතරයි සිද්ධ වෙන්නේ ඒ වෙනුවට ඊගාවට එන දෙයට අහුම්කම් දෙන්න විවෘත වෙනවා එහෙමනම් අපිට එන අහුම්කම් දෙනවා නැත්නම් තමන්ගේ මූල කර්මස්ථානට යනවා තමන්ගේ ඉරියව්වට යනවාද කියන එකට හොඳ විවෘත පාටක් හැදෙනවා ඉතින් අපිට වෙලා තියෙන්නේ අපි පුදුමාකාර විදිහට මේ සුතමේ ඥානෙ ඉස්සරහින් තියාගෙන මේ පොතේ දැනුමට ඉස්සර කරන මේ අද තියෙන අධ්‍යාපන ක්‍රමේ 100ට 100ක්ම මිච්ඡා සංකල්පයක දුවන. කිසිම දෙයක අත්තුරුවක් දෙන්නේ නැහැ. උහේ වක්කර. වක්කල ඒ විදිහට වමාරන්න පුළුවන් එකට පළවෙනි පන්තියේ සාමර්ථ්‍යයක් දෙනවා. ඉතින් මුංගේ වැඩේම අරක කටපාඩම් කර කර ඉන්නවා. ඔළුවේ හෙල්ලුවොත් විභාගේ පේන. අයි මේ කාට පෙළ ගසලා ගසලා ගසලා කටපාඩම් කරලා කරලා ඉන්නේ හැලහැප්පුණොත් විභාගේ පේන. එහෙම ඔළුව අරගෙන යන්න ඕන හොල්ලන්න නැතුව ගියොත් ඔන්න විභාගයට ලියන්න පුළුවන්. අපේ එකේ කිටිය ඌ උදයන් දාවේ දිගටම පාඩම් කරනවා. පොත අරගෙන තමයි වැසිකිළියකට යන්නේ. ඉතින් පොත අරගෙන වැසිකිළිය පාඩම් කරනදී ඉනේ තිබුණ යතුරු වැසිකිළිය වලට වැටිලා. ඉතින් ඊට පස්සේ ඌට වැරදිලා ෆ්ලෂ් කරලා. දැන් ඒක කිව්වක් අක්ක තිබුණා ගමන අත දාලා ගණන් කියලා බෑ මචං මට ඒක හදිසියට ෆ්ලෂ් වෙලා. දැන් කචා. දැන් කාමරේට ඇවිල්ලා දොර අරගන්න විදියක් නැහැ. මොකද පුතාරන් ගිහලා වැසිකිළියෙන් ඉඳලා පාඩම් කරා. සමහරුන්ට එහෙම ඉන්නකොට මතක නැති වෙනවා වැසිකිලි ඉන්න බව. අර තව කෙනෙක් එළිය හොඳටම තද වෙලා ඉන්න එක වතුර බල්දියක් ගහන උඩින් එළියට වරෙයකෝ මේක ඇතුලේ ඉන්නේ අරු ඒතර පොතයි වැඩේයි ඔක්කොම ඉවරයි. යුනිවර්සිටි එකේ ඉන්නකොට මම දැක්කා යුනිවර්සිටි යන්න ඉස්සෙල්ලත් මම දැක්කා මේ පොතේ ගුරාලගේ හැටි. ඒගොල්ලෝ පුදුම විදිහට විභාග පාස් කරන මොකද කියලා දේ විතරයි. සර්වඥාන්සික වැඩේ බලන්න. කියන දේ කරලා බැලුවොත් විතරනේ පේන්නේ. අත් දකින්න පුළුවන් ඉන්නේ අපිට මේ කියන එක දෙයක් මත මේ විදිහට වැටුනොත් පුදුමාකාර විදිහට අපි ඒ කියපු කෙනා සරුවඥ කරගෙන සරුවතෝ භද්‍ර කරගෙන යාට වැඳ වැඳින්න හදන අපි කවදාකවත් ඒකේ ඇත්ත නැත්ත බලන්න යන්නේ ඇත්ත නැත්ත බැලුවොත් මොකද වෙන්නේ මහරහත් ත්වයට යනකොට මොකද වෙන්නේ අකතඤ්ඤෝ අසද්දෝ කියන ගුණ දෙකේන කවදාකවත් කෘතගුණය සලකන්නේ රහතන් වහන්සේ අකතඤ්ඤෝ අසද්දෝ මොනම දෙයක්වත් අදහන්නේ අදහන දෙන්නේ අත්දකලා තියෙන්නේ. රතන්නාතේ බුදුජානනාත කෙරේව ශ්‍රද්ධාවක් නැහැ. මොකටේ ශ්‍රද්ධාවක් අත්දකපු දෙයට. දුවෙන්ට යන නිවරහත් වෙන්න යනකම් සීක වෙනකම් පුදුමාකාර ශ්‍රද්ධාවක් තියෙනවා. තියෙන්නත් ඕනේ. නමුත් ප්‍රතික්ෂේපණය කරාට පස්සේ ශ්‍රද්ධාවක් ඕනේ ඒ මේ බුදුජානස ළඟට ගියාට පස්සේ සිය සේනාපතිට බුදුසෙන් අහනවා සිය සේනාපති දාන යානිසංස බුදුන්සේ ආනිසංස පහක් කියනවා කියලා මේ මේ ලෝක වශයෙන් හතරක් අත්දකින්න පුළුවන් ඊගායක පරිලෝක ගියාට පස්සේ කියලා. ඒ කියන්නේ බොහෝ ජන බොහෝ ජනතාවගේ ප්‍රසිද්ධිය ලැබෙනවා, පවුලේ කටයුතු නිරවුල් වෙනවා, පින් සිද්ධ වෙනවා ඔක්කොම කියන. ඒකට උදුවට අහලා සීසේනපති කියන ඔබ වහන්සේ කියන ඔය හතරම බෝධනාට ජනප්‍රිය වෙන බව, පින් සිද්ධ වෙන බව, පවුලේ ප්‍රශ්න නැති වෙන බව සියල්ලම මම දද්දකලා තියෙන සාන්ත ඒක ඔබ වහන්සේ කිරේ මම කිසිම සද්ධාාවක් ඒ ගන්නේ මම ඒ ගැන දන්නේ ඊගාවාත්මේ සුගතියට යනවයි කියන එක පිළිබඳ විතරයි මට සද්ධාාවක් ඔබ වහන්සේගෙන් ඕනේ කරන්නේ මොකද අනිත් ටික මම අද්දකලා තියෙන මම හොඳ දානපතියෙක් මට ඒක පිළිබඳ සද්ධාාවක් ඕනේ නැහැ සද්ධාව එන්නේ දන්නේ නැති දෙයක දන්නේ දෙයට සද්ධාාවක් ඕනේ ඒක ප්‍රත්‍යක්ෂයි ඒච රහත් වෙනකොට බුදුන් කෙරේ සද්ධාාවක් නැහැ අස්සද්ද කියන නමට එනවා ඉතින් ඒ වගේ දෙයක් අඩුවට ආන්නොත් හරි බයයි ඒකට හිතන්නේ සාතන් වහන්සේ තමයි ගොඩාක් ශ්‍රද්ධාව තියෙන්නේ. මේ ශ්‍රද්ධාව එකම මට්ටමින් ගෙනියන්න හදන්නේ. ඇසු විරුදේටත් එහෙමයි. ඒ නිසා භාවනා කරගෙන යනකොට මම ඒ දවස්වල කරගෙන යනකොට ධම්මික හඳුරෝත් එක්කම එක පළවෙනි සැරේට වැඩමුළුවකට ගියා අහම්බෙන්. ඊට පස්සේ ඒ තේ ස්වාංශයට හම්බුනේ ඒ ස්වාංශේ බණ අහන්න විතරක් ආවා. ඉතින් මම හිතුවා ස්වාමීනාට මෙච්චර මේ වෙනසක් ඇති කරන මේ වැඩමුළුවට ඇයි එන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ කිව්වා අහලා අහලා අහලා දැන් මට වැඩමුළුවක වටිනාකමකුත් නැහැ බණ අහන්න යන්නෙත් නැහැ. මම පැත්තට වෙලා භාවනා කරනවා. මට ඒ වෙලාවේ කේන්ති ගියා මේ පඬිතකමක් කතා කරනවා වෙන්නේ නැති මොකට මේ එහෙම පිරිච්ච ගතියක් කියලා නෑ. යම් පමණක් කටුන් දැනගත්තට පස්සේ බණ ආහා ඉන්නව වෙනුවට ඒක ක්‍රියාවත් කරන්න යනකොට ඒව අමතක කෙරුවේ නැත්තම්. යම් කරේ තියාගෙන ඉන්න පොදිය අමතක කෙරුවේ නැත්තම් භාවනාවක් වෙන්නේ නෑ. වෙන්නේ කවුද උගන්වපු එකක් කටපාඩම් කරන. දැන් මෙහෙට ඇවිල්ලත් අපි ඉස්ලාම කමටහන් පන්ති දුන්නාම උපදේශපන්ති හුඟ දෙනෙක් ඒක ඇහෙන්නේ නෑ. ඒගොල්ලෝ gedirin ගෙනාවු බුද්ධානුස්සතියක් කරලා මයින් අහනවා. gedirin ගෙනාවු මෛත්‍රී භාවනා කරලා මයින් අහනවා. ඉතින් මම කරන කවුද කිව්වේ මම කිව්වේ මෙතන ඉඳගෙන වාඩි වෙලා වාඩි වෙන එක දිහා බලන්න කියලා. එක්ක ආනාපානෙ පේන්නේ නැහැ කියනවා. එක්ක බුද්ධානුස්සති කරනකොට කොහොමද ඉදිරි පියවර කියන මම මම දන්නේ නැහැ. අපි මේ චීන කඩයක් තියෙන්නේ ජපන් කෑම කාලා ආවට කරන්න දෙයක් නැහැ. ජපන් කෑම කන්නවා ජපන් කඩේකට යන්න. මෙහෙ දෙන්නේ චීන කෑම. මේ තියෙන්නේ චීන කෑම විතරයි. අර ඔළුවට වැටුණාට පස්සේ මොකක් හරි එකක් ඒක කොච්චරක් හොල්මන් කර කර දුවනවද කියන්නේ. හිතා ගන්න බෑ. ඒ නිසා හිට්ලර් කියලා තියෙනවා ඕනෙම මිනිසෙකුට ඕනෙම බොරුවක් ඇත්ත කරවන්න පුළුවන් දවසට 20 සැරයක් ඇහෙන්න සලස්සවුවා. ඔබට තියෙන එකම පරම යුතුයකම අසල්ලසිය මරණ එකයි. ඔබට තියෙන එකම යුතුයකම අසල්ලසිය පරණ එකයි කියලා 20 සැරයක් ඇහෙන්න දැරිත ඌ දන්නේම නැතුව ගිහලා අසල්ලසිය මරනවා. කොහොම වෙනවද දන්නේ ඒ තරම් බ්‍රේන් වොෂ් කරන්න පුළුවන් මේ එකම දේ කියවන. ඉතින් අපේ ගෙවල් හැමදාම රේඩියෝ එක දාලානේ තියෙන්නේ. ප්‍රයිවට් බස් වල කියන්නේ සීට් තියෙනවා ඕවර්ටේක් කරනවා මියුසික් දෙනවා. ඉඳගත්තු තැනට යන්නකම් සීට් තියෙනවා කට්ටිය වාඩි වෙලා. ඒ උනාට සීට් තියෙනවා. ඕවර්ටේක් කරනවා. ඇක්සිඩන්ට් වලට ප්‍රශ්නයක් නෑ. මියුසික් නිකන්. මල හොන්තුයි ගිය වෙලාවෙ ඉවර වෙනකන් ඉසේකක් වුණා. ඉතින් මිනිස්සු මියුසික් කියලා බාරගන්නේ දේවමය සංගීතයක් විදියට. නෝ නිස්සද්ද භාවයේ අඬ නියඩේ අඬ පාළු කම්මැලි නීරස කරවන සුළු ඒ තරම් මේ කනට පීරි ගාලා පීරි ගාලා අපි ඉවව වමාරා කාලා ජීවත් වෙලා තියෙනවා ඒ නිසා කොයි වෙලාවක හරි කෙනෙකුට අරණ්‍යයකට ගිහිල්ලා නිස්සද්දතාවය වහුම්කම් දෙන්න ගියත් පිස්සු හැදෙනවා අර අර නාඩගමේ ඉඳලා සංගීතය රසස්වාදේ කරලා ඉතින් ඒක නිසා බුදුජානන්සේ මේ කියන දේ හරියට තේරුම් අරගන්න ඕනේ සුතය කියන එක තිබුණට ඒ සුතේ කන ප්‍රමාණය ප්‍රයෝජනවත් ප්‍රමාණය තේරුම් ගන්න නැත්නම් ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන්න දන්න කෙනා තේරුම් අරගන්නවා මේ බුද්ධ ධර්මයේ වුණත් කාලානුරූපව යනකොට වෙනස් වෙන්න පුළුවන්. නමුත් භාවනා කරගෙන යන කෙනා දන්නවා බුදුජානකගේ පණිවිඩය මේකයි. ඒක වචනවල නෙවෙයි තියෙන්නේ. කරගෙන යනකොට අහුවෙන්න පටන් අරගන්නවා. ඒකට එයා පුළුවන් තරම් බලනවා. Tamange භාවනාවට ප්‍රයෝජනවත් දෙයකට අහුම්කම් දෙනවා මිසක්කා නිකන් කතා රසයට එහෙම නැත්නම් කට්ටච්චෝලිකමට කියන කතාවල් වලට අහුම්කම් දෙන්න ගියොත් අර භාවනා මානසිකායට වැඩිය චින්තාමය ඥාන වැඩෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ එතකොට අර භාවනාව කියන එක හරිම සුකුමාර දෙයක්. ප්‍රත්‍යක්ෂය චින්තාමය ඥාන වල යන්න පටන් අරගත්තොත් ඒක නා භාවනාවේ යටපත් කරලා ප්‍රත්‍යක්ෂය යටපත් කරලා චින්තාමය පැත්තට යනවා. ඒ නිසයි බුදුජානනාංශ මෙතන මේ ඊව මඤ්ඤණා කර කර ඉන්න එපා. ඊගාව චිත්තක්ෂණයට එන්න නම් සුතේ අල්ලගෙන කතන්දර ගොතන්න යන්න එපා වමාරා කන්න එපා. මුතේ අල්ලන වමාරා කන්න යන්න එපා. අපිට මිනිස්සු බයිනවා. ඒක පිළිබඳ අහන්න දෙයක් නැහැ. විචේ ඒ වගේම අසීමිතීට ස්තුතිවන්ත වෙනවා. ඒකට ඒ කුට්ටිය කඩා ගන්න ඕනේ. ඉතින් අචන් ඡාය ඉන්නකොට කියනවලු චීන ඉන්දියාවේ හිටපු තායිලන්තයේ හිටපු හොඳ ගුරුවරයෙක් උඹට බල්ලයි කියලා වනින්න පුළුවන් මිනිස්සු. ඔබ පස්තරලා බලපන් වලිගයක් තියෙනවනම් ඌ කියන කතාව ඇත්ත. උඹට වලිගයක් නැත්තම් ගණන් ගන්න එපා. පොඩ්ඩක් අත කාලා බලපන් බල්ලා කියනකොට වලිගයක් තියෙනවද කියලා. වලිගයක් නැත්තම් ගණන් ගන්න එපා. වලිගයක් තියෙනවනම් ඌ ඇත්තටම ඔබ දන්නේ නැතුව හිටියත් මොකටද බාර ගන්න. ඉතින් ඒ නිසා මේ හතරක් පුරු කේලං හිස් වචන පරස වචන නිසයි මිනිස්යා මේ සංසාරේ ගත කරන්නේ. කලාතුරකින් තමයි මිනිසෙක් සත්‍යක් මැරීමක් හොරකම් කිරීමක් කාමීත්‍යාචාරයක් කරන්නේ. මේ අපායේ යටෙන ප්‍රධානම හේතුව කට. එහෙම නැත්නම් මේ වචී සංවරය. නිසා ඒ සංවරයේ ගණ්ඩ නම් ඒක මෙහෙමයි කියන්න තියෙන්නේ. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා චිත්ත මනෝ සංකාර කියලා තුනක් තියෙනවා. වචී සංකාර වුණොත් වචී සංකාර පස්සම්බණයටපත් වුණොත් විතරයි කාය සංකාර පස්සම්බණයටපත් වෙන්නේ. ඇතුළත කතාව නතර වුණොත් විතරයි ආනාපානෙ නතර වෙන්නේ. කාය සංසිතේ. ඒ ආනාපාන සති සූත්‍රයේ වචී සංකාර සංසිද්ධිය වෙගෙන සඳහනක්වත් නැහැ. අටුවචන් වංශය අහනවා එයි මේ කාය සංකාර, මනෝ චිත්ත සංකාර සඳහන් වචී සංකාර සඳහන් වෙන්නේ නැත්තේ ඇයි කියලා අටුවාචාරින් වහන්සේ උත්තරයක් දෙනවා වචී සංකාර සංසිඳුනේ නැත්තම් එන තමයි අතුලත කතාව සංසිඳුනේ නැත්තම් පිටක්ක ਵਿਚාර සංසිඳුනේ නැත්තම් ඒ හිතේ කවදාකවත් කාය සංකාරයක් සංසිඳීමක් වෙන්නේ නැහැ ආනපන සංසිඳීමක් කයේ එකලස් බවක් සංහිඳියාවක් එන්නේ. ඒ නිසා කවුට හරි භාවනා කරන යනකොට කයේ සංහිඳියාවක් ආනාපාන සංහිඳියාවක් වුණා නම් එයාට අනුමාන ඥාණයෙන් තේරුම් ගන්න පුළුවන් කල්ලාතුව මගේ වචී සංකාර සංසිඳියා. වචී සංකාර සංසිඳෙන්නේ අහපු දේ නැවත වමාරා නොකෑමි. අපි අද විඳවන්නේ ගම් ඉදිරි කාරකම් හදාගෙන තියෙන්නේ සහෝදරකම් නැති වෙලා නැති කරගෙන තියෙන මේ ඇසූ කතා. ඒක නතර කරගෙන ඉන්නවා නම් කාපු බත දිරවනවා. පැදුරේ වුණත් නිින්ද යනවා. නිසා සීක පුද්ගලයාට අත්‍යවශ්‍යයි ඇසිය යුතු නැසිය යුතු ධර්ම තේරුම් අරගෙන ඒකේ හැසිරෙන්න දන්නවනම් අද තියෙන සද්ධර්මයේ හොඳටම ඇති අපිට පිටරටවල් වලට යන්න ඕනෙත් නැහැ පිටරටින් කවුරුත් විශේෂඥයෝ ගෙන්නන්න ඕන කමකුත් නැහැ මේ තියෙන ටික ඇති ඒ නිසා ඒ ටික ක්‍රියාවත් කරන්න බැරි වෙන්නේ ඇහුවා මදි කියලා හිතනවා නම් අහපු දේව අමාරක කයන්ට ගියොත් තමයි. ඒක නිසා මේ ලැබිච්ච කොටස අරගෙන ඒක ප්‍රමාණවත් මම වැඩියට හොඳට මැති කියන විශ්වාසය යම් කිසි කෙනෙකුට එනවනම් මේ ධර්ම දේශනාවකින් යාට පිරිච්ච ගතියක් එනවා හිතට. මට දැන් කරන්නයි තියෙන්නේ ওই ටික ඇති කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් එතකොට Tamanට අර චින්තාමය ඥාන වලින් බාධා සුතමේ ඥාන වලින් බාධා නැති කරනවා. ඉතින් ඒ නිසා ශේක පුද්ගලයේ මේ සුතය සම්බන්ධයෙන් මේ කරන දේට බුද්ධ ඥානසේ මඤ්ඤණා කරන්න එපා. ප්‍රපංච කරන්න එපා. කතන්දර ගොතන්න එපා. වැල්වටාරම් කතා කරගෙන ඉන්න එපා කියන එකයි සඳහන් කරලා තියෙන්නේ. නිසා ඒක ආවත් වැල්වටාරම කතර කතා කරවත් කවුරුටවත් බනවන්න එපා. කාටරි දාපු ගමන් තමයි ඒක යෝජනා ඉෂ්ට වෙන්නේ. ඇතුළත ටිකක් ගියාට කමන්නේ කාටවත් අභිවදනය කරන්න යන්න එපා. කාගෙන දිගට කරන්න ගියොත් තමනුත් සනසෙනවා. ඒක අහන පුද්ගලයාගේ හිත විශ්ෙන්න පුළුවන් කතා කරන්න ගියොත් නිසා ආර්ය තුෂ්ණිම් භාවයට ලොකු රුකුලක් ලැබෙනවා. ඒ භාවනා කරන්නන්ට සාමාන්‍ය කෙනෙකුට වැඩිය මෙවැනි බණක සාමූහික වටිනාකමක් තියෙනවා පුද්ගලික වටිනාකමක් තියෙනවා. ඉතින් අද දවසේ ධර්ම දේශනාවට අහුම්කන් දීපු සීල දෙනාට ඒ තමන්ගේ වචී ద్వාරයේ සංවර කර ගැනීමට මේකත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සීල දිනාට තනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ පැරණි චාරිත්‍රාක් විදිහට අපි මේ බණෙන් පස්සේ විනාඩි 10ක් 15ක් ඔය පොඩි ධර්ම සාකච්ඡාවකට කයිවාරුවකට පල්ලෑදී එක නතර කරා. ඉතින් මේ මේ දේ මතක් කරපු දේ මත හෝ තම තමන්ගේ භාවනා මත හෝ යම් කිසි කෙනෙකුට ධර්ම සාකච්ඡාවේ ස්වරූපේ ප්‍රශ්න විචාරාත්මක විචාරාත්මක ස්වරූපේ කියන්න කරන්න යමක් තියෙනවා. සාදරයෙන් මම ඉල්ලා හිටනවා. කරුණා කරලා මාතෘකාව හෝ ප්‍රශ්න හෝ ප්‍රකාශය හෝ විවේචනය හෝ කරුණා කරලා ඉදිරිපත් කරන්න. ඒකන අවසරයි මේ අර විඤ්ඤාතේ විඤ්ඤාතේ කල්පනාව. ditta sutta muta වලින් පස්සේ හිත හිත විසින්ම අර ගන්නවා. ඒක මේ වර්තමාන වෙන දේවල් වෙන්න බෑ. ගියාත්ම විච්ච දේවල් ආශය අනුසේ උපේ උපාදාන වලින් උත් ඊට පස්සේ අපි ඒක රස කරනවා ඊගාට චිත්තක්ෂණේ අත්විඳින දෙයට වැඩිය. මතකයේ ජීවත් වෙනවා. එයා ජීවත් වෙන්නේ මතකයේ. පිස්සුව දෙන්නේ කෙටිම කාර්යයක තමයි. මිනිස්සු මේ පිස්සු හැදෙන්නේ එයා ඒ කල්පනා වෙච්ච දේ දිගේ යනවා. මේ ඉඳගෙන ඉන්න බව මතක නැහැ. මම මම අහවලයි කියලා මතක නැතිනවා. ඉතින් එතකොට එයාට සංකල්පේ සහ යථාර්ථය දෙක අතර වෙනස නැති වෙනවා. ඒක සාමාන්‍ය දික්ඨ සුත්තමුතේ වෙන්නේ නැහැ. ඒත් වෙනවා දික්ඨයට පේනවා වගේ භූතව පෙන්වන දේවල් තියෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. ඇහෙන දේවල් ගැන කතා කරනවා. ඒක තමයි අල්ලන්න පුළුවන්. මුතේටත් මේ දැනෙනවා. සුවඳ ගඳ දැනෙනවා. භාවනා කරනකොට ගොඩක් දේවල් දැනෙනවා. ඒ ඔක්කොට වැඩිය හරීම මැජිකල්. එහෙම නැත්නම් කියනවා ගුඩයි හිතට එන දේවල්. මේ මානසික රෝගී සිසොෆීනියා එහෙම නැත්නම් බයිපෝලා යනකොටම එයා කල්පනා කරන දේ ඇත්ත වෙනව ප්‍රകൃතිය නැත්ත වෙලා යනවා. ඉතින් ජිල් බෝල් ටේලර් කතා කරලා කියනවා මම අවුරුදු 24ක ගෑනු කෙනෙක් ස්නායු ශෛල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව. ඒගේ අයියට සිසොෆීනියා කියනවා. එයා හිතපු දේ කරලා ගිහිල්ලා මේ පේන දේ ගණන් ගන්නවා. හිතන දේ තමයි ජීවත් වෙන්නේ. අපට හොඳට තේරෙනවා මේක මානසික රෝගයක්. ඒ නිසා යා විශ්වවිද්‍යාලය ගිහලා ඉගෙන ගන්නේ මානසික විද්‍යාව. ඊට පස්සේ එක දවසක යාගේ මොලේ ලේන හරයක් පුපුරලා ලී කැටයක් එනවා. ආවට පස්සේ එතන පිළිලා ඒක තද වුණාට පස්සේ එයාට එන මානසික විකෘතිය අර අයියට වෙලා තියෙනකට සාපේක්ෂව බලලා කොහොමද ඔළුව බේරගෙන ලොකු ඔපරේෂන් පස්සේ අරක අයින් කරනවා. අයින් කළා අවුරුදු 8කට පස්සේ සුව වෙලා එයා කියනවා මේ පිස්සෙක් කියලා කියන්නේ විඤ්ඤාණයට පටලවා. හිතන දේ තියෙන දේට වැඩිය සත්‍යයි කියලා හිතාගන්න. දැන් අපි බැඳපු මිනිහට අම්මා කියනට වැඩිය ගෑණි කියන දේ ඇත්ත වෙනවනේ. එතන ඉන්නේ නැන්දම යෙලිගේ සටන ඉන්නේ. දැන් මේ මිනිස්සයා අහන්නේ කවුරු කියන දේ. අම්මා කියන දේ අම්මා තමයි වැදුවේ. අම්මා තමයි කිර දුන්නේ. ඔක්කොම කෙරුවේ. හැබැයි අම්මා දන්නවා මම මොකේ ප්‍රේම කරන්න කෙල්ලෙකුට කියලා. ඉතින් අම්මා කියනවා ප්‍රේමෙට ඵලයන් කියලා. ඊපස්සේ ඒකේ ඒ ගැණි දැනගන්න නැත්ත නැන්දමට වුන්කන් දුන්නොත් මේ මනසේ හදන්න බෑ. අර මනසේ ගොතලා කියනවා මොනවා. ඒතර මේ මනසේ තියෙන ප්‍රේමේ නිසා අර සත්‍ය වැත්තක තියේදී අර මේ මේ ගැණි කින්දේ අහන්න පටන් ගන්නවා. ඊට පස්සේ තියෙ පිසු තමයි. එයා ජීවත් වෙන්නේ විඤ්ඤාතයට. විඤ්ඤාණයෙන් ඇති කරන ප්‍රස්තුත කරන දෙයට විඤ්ඤාප්තිය කියලා කියනවා. ප්‍රඥාවෙන් ඇති කරන දෙයට ප්‍රඥාප්තිය කියලා කියනවා. ඒකට කියනවා විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා වෙනම නිකායක්. ඒක තමයි යෝගාචාර කියන්නේ. ඒකේ පෙන්වනවා තමයි නිතර කල්පනා කරන දේ ඇත්ත වෙන්න පටන් ගන්නවා. ජීවත් වෙන්නේ පිස්සු ලෝකෙනේ. දැන් මට මෙයා හීනෙන් පේනවා. කුමියා මරනවා හිට එන තමයි මට ගහන්න බයින් දෙනවයි කියලා. දන්නේත් නැති කෙනෙක්. දැන් මේක මං අදහුවොත් ඒ අපේ ගනුදෙනු හරහා මෙයාගේ මොලේටත් ඒ වැඩේ වෙලා ඒ වැඩේ වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි අද මේ මේ හිප්නොටිසම් වල එහෙම නැත්නම් ඔය මෝහන විද්‍යාවේ නිද්‍රාවේ මිනිස්සු පිස්සු ගලින්නේ වෙනවා. හිතාන ඉන්න දේ වෙනවා. බුදුරජාණන් කියපුවා මනෝ කුබ්බංගව මනෝ සෙට්ට මනෝ මේ තමයි. පිස්සු මනසක් නම් වෙන්නම පිස්සුම තමයි. ඇයි හිතන්නේ පිස්සුනේ? ප්‍රകൃතිය දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් කියනවා වෙන්නේ ඉස්සලා හිත ප්‍රകൃති කරන්නේ. එතකොට හිතේ ඉච්චරම හානි කරදින්නේ. ඉතින් ඒ නිසා ඔළුව නරක වෙච්ච මනුස්සයා හිතන හැම හිතවිල්ලක්ම දූෂිතයි පරිසරය දූෂණය කරනවා පෘථිවිය දූෂණය කරනවා ඒ මනුස්සයා හිත හදාගන්න විලා නැහැ ඉතින් ඒ නිසා ඔය හිතන දේවල් ගැන අගය කරගෙන දුවන දුවන යනවා මේ සුතත් ගන්නෝනේ අනුන්ගෙන සුතත් එයා එයා කල්පනාවට පොර දා පොරට කොම්පෝස්ට් දාන්න ඔක්කොම ಜಾති දාගන්න ඉතින් බලමුද අන්තිමයි තියාම්දෝ කතා කරලා කිව්වා මෙහෙමයි අවල්ලාවල් දවසේ ලෝක විනාශයක් වෙනවා මෙහෙමයි මෙහෙමයි ඒක මං අවසන්ට වළක්වන්න පුළුවන්ද කියලා පුළුවන් කිව්වා රජුරෝ ධර්මිෂ්ඨ වෙනවා. ඉතින් මං කෝ සෝන්ති නෝ අපිට කියලා වැඩක් යන්නේ ගමේ බයියෝනේ ඔබන්ත කියලා කියන්නේ බෑ රජුරුවන්. ඔබන්ත ඇවිල්ලා. ලොක්කෙන් නිකලා. උත්තර මහන්සිලා කියනවා මහත්යෝ මහත්යනම් අහගතත් ඉදී කිව්වා රාජනායකයන්ට අහගෙන ඉඳවත් වෙලාවක් නැහැ කියලා. මං ගිහි වෙයි කාලේ. මහත්යනම් මං කියන්නේ අහගෙනවත් ඉදී රාජනායකයන්ට අපි කියන්නේ අහන්නවත් වෙලාවක් නැහැ. ඒගොල්ලෝ තද වේගයක ඉන්නේ කල්පනාවන්ද කරන කියන දේවල්ද පිස්සු මනස විකා ලෝකෙක යන්නේ. ඉතින් ඒ ලෝකෙක තමයි අපි රට වැසියන් වශයෙන් ජීවත් වෙන්නේ මේ එකක් තියෙනවා. ඒගොල්ලෝ කොච්චර පිස්සු කිලියත් අපි අරණ්‍ය ගත වුණාට පස්සේ රාජ්‍ය නායකයාගේ බලපෑම නැති වෙනවා අපිට. ජනමාධ්‍ය බලපෑම නැති වෙනවා අපිට. කටකතා වල බලපෑම නැති වෙනවා අපිට. මොකද කවුරු හරි දෙයක් කාලා වැත්තකටලා ඉන්න එකනේ තියෙන්නේ. ඇහුණට නැහැ වුණා වගේ නේ ඉන්නේ. හැබැයි මතක තියාගන්න ඕගොල්ලන්ට වැඩිය අපි දන්නවා හැබැයි බඩු. හැම තොරතුරක්ම අපි ගාව තියෙනවා. මිනිස්සුන්ට හරි ආශාවක් තියෙනවා ඒගොල්ලෝ දන්න දේ කියලා දෙන්න අපිට. ඒක අපිට තියෙන ගෙවන්න ඕනේ කර්මණ ඉඳලා උට බයින් එක විතරයි තියෙන. බය හොයන්න වැඩක් නැහැ කියන ආගෙන ඉවරෙලා බැලලා ඉවරයි. ආරණ්‍ය <laughs> වල ඉන්න අපිට විතර තොරතුරු ඉන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කාටවත්. මුතුම තොරතුරු ගෑක් කරන කාටවත් ගෙවන්න ඕනෙත් නැහැ. උලපතක් දීලා වඳින්න ඕනේ නැත්නම් උන්ට උන්ට ගායක් තියෙනවා කියන්නේ. ඒක ඉවර නිකන් කරබන් ඉන්න කියලා බලන්න උඹට කොයි දේ ආන්න ඕනේ අපිට කියලා උට බැන්නා පස්සේ පසපස්සේ අද්දික පීපේ යනවා. ඒ නිසා විඤ්ඤාතය කියන එකට හොඳම එක තමයි ඒක මේ අපේ ඥානසීහමක පරිවර්තනය කරපොත් ටික. මෙහෙන් පිට ගෙදර විඤ්ඤාති මාත්‍රතා සිද්ධි යෝගාචාර කියලා වෙනම එකක් තියෙනවා. ඒක ටිකක් ඥානানন্দ සාන්තිගේ concept and reality කියන පොතට ගත්තා. මේ අපි හිතන දේ වෙන හැටි. අපි යමක් ගැන නිතර නිතර හිතනවනේ ඒක සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් නිවන් දැප්පුවට ඒක වෙන්නේ නැහැ. හොඳ පැත්තට ඒක යන්නේ නැහැ. පැතුවට නිවන් දකින්න බෑ. නරක දේවල් වෙන්න පුළුවන්. දූෂිත මනසක් ඒක ජීවත් වෙන මිනිසුන්ගේ කුලඟවත් ඕනේ නැහැ කියලා තියෙනවා. මොකද ඒකට හිත අහිංසකයි. හිතන්නේ නරක දේ. ඉතින් තමයි ලෝකෙ සිද්ධ වෙන්නේ. ඉතින් අපිට කරන්න කියලා තියෙනවා පැත්තකට වෙලා තමන්ගේ උදේ කලාව එහෙම නැත්නම් විශ්‍රාමය විවිධය හදාගත්තට පස්සේ ඒ දූෂිත ජනවාතයෙන් වෙන් වෙලා ජීවත් වෙන්න කියලා කියනවා. විශේෂම ජනමාධ්‍ය. ඒ වගේ අසුචි වලක් ඒ තරම් කක්කාවක් ඇත්තේ නැහැ. ඒ තරම් ජන ජීවිතේ හැම පැත්තෙම වෙලාගෙන ඉවරයි. ඉතින් ජන ජීවිතවල ඔක්කොටම හිතන්න ඕන දේ ඒගොල්ලෝ කල්පනා කරලා ප්‍රෝග්‍රෑම් කරනවා. මයින්ඩ් ට්‍රේනින් කියලා වෙනම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මේ ප්‍රවෘත්ති දීම හරහා මිනිස්සුන්ගේ හිත ට්විස්ට් කරනවා. මයින්ඩ් ට්‍රේනින් ඉතින් ඔක්කොමලා ඉන්නේ එතන. නිසා මේ පුවත්පත් වාර්තාකාරින්ද අවුරුදු 20කට පස්සේ මොකද්ද වෙන්නේ කියලා කියන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ හදව plan එක නෑනේ. ජීවිතෙන් සේවට මොකුත් විරුද්ධ වෙන්නේ නැති කිව්වා උඹ එපා දුවේ ඔය කතා අහන්නට මමයි උඹට ලේකිරි කර දුන්නේ කියලා ඔය බයිලා කතා අහන්න එපා. බොයි කැලේ පැත්තට හැදියන් කිව්වාම අමාරුයි කරන්න. නමුත් ඒක තමන්ගේ පාලනය යටතේ තියෙන එකක්. විඤ්ඤාති මාත්‍රා සිද්ධිය වල තමයි තියෙන්නේ. ඒකට කියනවා මේ Dream of Red Mansion කියලා ලොකු චීන පොතක්. ඉතින් ඥානසී හමුදාගේ පොත් ටික තියෙනවා. ඒකේ පෙන්නනවා. හැබැයි ඒක තේරවාදනිකායක් නෙවෙයි මහායානිකායක්. ඒකේ පටලවාගෙන විඤ්ඤාති විඥාන මාත්‍රා සිද්ධි කියලා තමයි දැන් තියෙන්නේ. ඒක වෙන්න ඕනේ විඤ්ඤාති මාත්‍රා සිද්ධි මනසින් ඇති කරන විකාර සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා පස්සේ යාට ඒ ලෝකෙ පේන්නේ හිමට. හිත ගිය තන ආදරජ මාලිකා සෑදේ කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුට ආදරේ හිතනකොට පස්සේ ඒක එයා ඉතින් ලස්සනට පේනවා. ඒක බුද්ධ ධර්මයේ බුද්ධ ධර්මයට ඒක වැලකිලා නැහැ. බුද්ධ ධර්මෙත් ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන අනිත් ආගම් වල නම් මුතුම විදියට ඒක මවාපෑමක් වෙන්නන්නේ. සත්‍යයේදී ඒ විඤ්ඤාන්තියම හරහා තමයි මවාපෑම කරන්නේ. ඒක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කියලා දෙයක් තියෙන්නේ. වෙනද ප්‍රචාර සඳහා ඇඩ්වර්ටයිස් කරන්නේ. ඒ ඒ ටෙක්නික් එක තමයි mind testing mind training programme එකක් යනවා. හරියම භයානක. දැන් ඇදලා හැම ළමෙක්ම අහුවෙලා ඉවරයි. දැන් කෙනෙක් ගැන හිතනවා නම් සමාජාත්මක පොලේ කියන අවස්ථාවක මේ සමාජාත කලින් අපේ මතකයේ කෙනෙක් කෙනෙක් ගැන සමාජාත අවුරුදු 10කින් 15කින් බව අහපු නැති කතාවක් ඇහෙනවා වගේ සමාජාත සමාජාත බණක් ඇහෙනවා වගේ ඇත්තටම ඇහෙන්නේ නැහැ සමහර සැප කියන අවධානය ඉන්නේ. ඒ අවධානෙත් එක්ක අර හිතේ අමුතුම දෙයක් ඇති වෙලා මේ අමුතුම සද්දයක් ඒ කියන්නේ කාගේ කතහඬ සමහරවට හිතෙන්ම අවාගත්ත කෙනෙක් ඒ කියන්නේ වචෙන් නමෙන් විතරක් දන්න කෙනෙක්ගේ මේ කටහඬක් ඇහිලා මෙයා මෙහෙමයි කියලා අඳුර ගන්න ස්වභාවයක් තියෙනවා. ඒක මොනවාගේ ඒකදී කියනවා මේ ඒක ශක්තියක් එනවා. ඒ ශක්තිය කටහඬක් බවට පත් කරන්නේ අහන කෙනා. එතකොට අහවල අහවල කියලා නංවනම් දෙනවා. ඒකම රූපයක් විදිහට පේන්න පුළුවන්. ගන්ධයක් වෙන්න පුළුවන් රසයක් වෙන්න පුළුවන්. ඒ මූලික ප්‍රභාවය එකයි. ඒ වෙලාවේ Tamanට ඕන දේ රූපය, සද්දයක්, ගන්ධය, රසය බාරපත් කරන්න පුළුවන්. ඉතින් ඒකට පරීක්ෂණයක් කරලා තියෙනවා මේ මරණ මොහොතේදී ලැබෙන අත්දැකීම් එකතු කරනවානේ ලෝකේ දැන්. near death experience කියලා. ඉතින් ඒකෙදී මරණ මොහොතේදී සමහරු වෙනමම ලෝකයකට යනවා. ගියාට පස්සේ කියනවා මැරිච්ච අය පේනවා, ආලෝකයක් තියෙනවා, සාධාරණ තියෙනවා කියලා. එතකොට අන්ධයෙක් කතා කරනකොට පේනවයි කියලා කියනවා. අන්ධයෙක් මරණ මොහොතටපත් වෙලා කියන දේවල් වල එයාටත් පේනවා. කියන්නේ එන මෙතෙක් කල් ඒක වැඩ කරපු නැති ෆැකල්ටි එක වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා අපිට ඇහෙනවනම් යමක් ඒ ශක්තියක් සද්දයක් වඩ පත් කරගෙනයි අපි අහන්නේ. අපේ ඇහ කනට ඉන්නේ සද්ද තරංගයක් ඉන්නේ තරංගයේ රූපයක්ද සද්දයක්ද ගන්ධයක්ද රසයක්ද කියලා විනිශ්චය කරන්නේ මොලේ ආවලට ආවට පස්සේ. තමයි දෙක තුනක් ඇති වෙනවා. ඒ නිසා කවුරක්වත් හිතන්නේ කවුරු හිතන්නේ මේ සද්දයක් ආවයි කියලා. නැත්තම් කෙනෙක් කතා කරයි කියලා. නමුත් ඒ මම අපි කියමු කෙනෙක් සිංහලෙන් කතා කරනවා. මම ළඟම ඉන්නව තව දෙමළ මිනිස්සු. ඒකේ මනසට ඒ අර්ථය ඉන්නේ. මම යාගේ හැදියා වෙනස්නේ. Tamanට ලැබෙන අරමුණ Taman උයාගෙන පියාගෙන රසමස උරුදාගෙන කන්නේ Tamanගේ රුචි අරුචිකම් වල හැටියට. ඒ නිසා බෞද්ධයෝ කතා කරන කියන්නේ මට කර්ණීයමිත සූත්‍රය කියන වැහුණා. මුස්ලිම් කෙනෙක් ගාව මට කුරානේ කියනවා වුණා. කතෝලික මිනිස්සු ගාව මට බයිබලේ කියනවා වුණා. මුස්ලිම් මිනිස්සු ගාව මට Hindu කුරානේ කියනවා වුණා. මොකක්වත් වෙලත් නැහැ. මෙයා කුචින් ඔය හදාගෙන අර Tamanට ඇහිච්ච දේ හදාගෙන වවාගෙන කනවා. ඒක දිහා බලන්න ගියාට පස්සේ තේරෙනවා මේ ඉඳුරන් විශ්වාස කරන්න පුළුවන් කියලා. මේ ඉන්ද්‍රිය ප්‍රතිපද ඥානය මොන තරම් බොරුවක්ද කරන්නේ. නිසා ඒ සමහරු ස්වාමීන්වහන්සේලා කියනවා තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන පද නෙමෙයිනේ අපි ඉන්නේ. මොකද ඊතානපසනා සූත්‍රයේ සර්වචන්සේ පැහැදිලිවම දේශනා කරනවා පෘ탁ජනයා යමක් තියෙනවා යයි කියන්නේද ඒ ආර්යයන් වහන්සේට නැත්තේ මේ. ආර්යයන් වහන්සේට යමක් තියෙනවායි කියනවා නම් ඒකට පෘථජනයට නැත්තේ මේ ආර්යයන් වහන්සේ කිව්වොත් මේ හැමතැනම නිවන තියෙනවා කියලා පෘථජනය කියන කෝ තියෙනවා අපිට පේන්නේ බෑ කහපාටද ඒක හතරක්ද තීන්සය ද්වේතන වශයෙන් 16 ආකාරයට පෙන්වනවා. පුතඥයාගේ ඉන්ද්‍රියපද්ද ඥානෙ මොන තරම් මායා කරනවද කියලා. ඉතින් ඒක මේ ඔළුවෙන් හිටගෙන ඉන්න එකක් තියෙනවා. ඉතින් මේ දෙක මාරු වෙන එක තමයි සම්මුති ඥානෙ ඉඳලා ප්‍රඥප්ති ඥානෙ ප්‍රඥප්තිය ඉඳලා පරමාර්ථ ඥාන වලට මාරු වෙනකොට තමයි තේරෙනවා මේක ඇත්තටම ඇහුණද ඇහුණා කියලා හිතාගෙන ඉන්නත් කියලා. එතකොට එයා කතා කරන්න ඉස්සෙල්ලා නැවසරක් එක් කරලා බලන්න. නැවසර කරන කාටවත් කියන්න ඉස්සලා බලනවා. ඒක ඇත්තටම මම මේකට රුහද්දයක් කියලා නමක් දාගත්තද ඇත්තටම සද්දයක්ද කියලා. අදහන කෙනා එහෙම ඒකට අභියෝග කරනවා. මෝ කතරගම දෙයියෝ කතා කරේ මට පණිවිඩයක් ආවා. දෙයියෝ විශ්වාසයි. ඉතින් මේ මාසේ කාටද කියලා කියන්නේ. ඉවරයි. ඒක කියනවා අභිවදනය කරන්න එපයි කියලා. අභිනන්දනය කරන්න එපා අජෝසනය කරන්න එපා අභිවදනය කරන්න එපා කාටවත් කියන්න එපා කියපු ගමන් තව කෙනෙක් අහු වෙනවා Taman ඒක ස්ථාවර කරගන්න. නැවත ඒකට වෙන්න ඇති. ඇත්තනම් නැවත ඒ භාවනා කරන්න නැති කෙනාට ඉස්පාසු නැහැ. නැටේක විච්චි ගමන් Facebook එකට දාන්න. කාටරි කියන්න ඕන. ඒ කියන තක්කු මුක්කම බේනවා මේක පයදාච්ච බල්ලෙක්. පලිගේ පිටිගේ පලිගේ කියන තිබ්බ හනුමෙක් උට නිකන් ඉන්න බෑ. සත්‍ය ටිකක් අල්ලන කොට සත්‍ය. ඒ වෙලාවේ සත්‍ය. දැන් තියෙන සත්‍ය උණු උණුවේ දෙන්නනේ තටමන්නේ. උණු උණුවේ දෙන මොකද්ද එච්චර තියෙන හදිසිය. දැන් බලන්න කවුරුත් 2600 පස්සේ උනත් බුදුරජාන්සේ කියපු දේ පවුණයි කියලා ප්‍රශ්නයක් කළා නෑ. සත්‍ය නම් ඒක වග වෙනවා. යා දිගට යනවා. බොරුව නම් ඒ හදිසියක් තියෙන. ඒ කියන මිනිස්සගේ තක්කු මුක්කෙම පේනවා. පයින්ඩ කාර්යයේ තක්කු මුක්කෙම පේනවා. උණු උණු කැම විකුණන්න හදන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් පාරක් යන්නේ. නිසා ඉඳුරන් දෙන දේ ඉන්ද්‍රිය බද්ධ ඥානය ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඉදිරිය පිටින් කණ්ඩත් එපා. මම වෙන පරිච්ඡේදයක් තියෙනවා මානසික මායාව කියන පොතේ ඉන්ද්‍රියපද්ද ඥානයේ තියෙන චපල ගතිය. අපිට ඉන්ද්‍රියපද්ද ඥානෙ වෙන්ව ජීවත් වෙන්න බෑ. අපි ඒක දැනගෙන ජීවත් වෙන්න මේක ඉන්ද්‍රියපද්ද ඥානෙ. මේකෙන් කරන්නේ අපි ලව ජාතිය බෝ කරන එක විතරයි. ඉන්ද්‍රියපද්ද ඥානෙ කරන්නේ අපි પરම්පරාවක් ඇති කරන්න උත්සාහ කරනවා. પરම්පරාවක් කඩන්න හෝ අපගබ්බ කරන්න ඉන්ද්‍රියපද්ද ඥානෙ කිසිම සායයක් ලැබෙන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ දිනුවා ඉන්ද්‍රයන් මේක දැනගෙන අපිට කියලා දුන්නා මේක ඉන්ද්‍රිය බද්ධ ඥානයක් බව දැනගෙන පාවිච්චි කරනවා. කියන්නේ විද්‍යාව තන්නේ කර ඉන්ද්‍රිය බද්ධ ඥානට කොටු වෙච්ච දෙයක්. ඒක ඉක්මවන්න බෑ විද්‍යාවට යන්න බෑ. ඒ නිසා විද්‍යාඥයා කියලා කියන්නේ ඒක ඔප්පු කරලා පෙන්නන්න දැඟලුවාට ඔප්පු කරලා පෙන්නන්නේ ඇත්තද නැත්තද කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න ඥානයක් විද්‍යාඥයාට නැහැ. එතකොට මේකටද විද්‍යාව කියන්න ඕනේ. බුදුරජාණන් කියන්නේ විද්‍යාව උත්පාදී කියන එකට විද්‍යාව කියන්න ඕනේ කියන එක වෙනමම ප්‍රශ්නයක්. වෙනම ප්‍රශ්නයක් ඕක පොඩි ආයතන තාටියක් අල්ලනකොට තේරෙනවා ඔබට වයසම අධිකම තියෙනවා. ඔබ යම්කෝ කකකව යම්කෝ පොඩි උන්ට එම කියන කාට නෑ. මම හැමදාම උට මතක් කරලා දෙනවා. ඔබ පැయ్యවෙන්නේ නැතුව හිටපන්. ඔබ භාවනා කරන්න යන්. ඔබ වයසට යනකොට තේරෙයි. අපි හිත කතා කරන්නේ අපිට ඕන දේ තමයි. තරහ යනවද එහෙම කියන්නේ නෑ නේ තරහ ගිල මොනව කරන්නේ මම ලොකු අම්බු <laughs> මොනවත්වත් නෑ උඹට කරන්න බෑ මං කිව්ද කරන්නේ කියලා හොඳයි එහෙනම් අපි මෙතනින් අපි ධර්ම දේශනා ධර්ම සාකච්ඡාමේ ප්‍රතිවාර સમાપ્ત කරනවා අපි ඊතාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමේ සම්ප්‍රදාන කුල දේශනාවක સમાપ્તિ සඳහන් කරනවා ittavata චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා නමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා ittavata චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා ittavata චම්මේහි සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා ආකාසට්ඨා ච බුම්මණ්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මණ්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු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 අවසරයි. ඕකාශ සංගම් වන්දාමි බන්තේ. මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතං. සාමිනා කතං පුඤ්ඤං අයන්තං. සාදු සාදු අනුමෝදාමි. ඕකාශුවාරත්තේන කතං සබ්බං අච්ඡං කම්තු. සාදු ඕකාශකමං හරි ඔක්කොම වෙන්න අවශ්‍ය කරා